අවසරයි අපේ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් නිසරණවනේ අපි කරගෙන යන ධර්ම දේශනා සඳහා සති වාරයක් ශිලූම දෙනාය සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ බික්ඛු අරහං කීනාසෝ උසිතවා කතකරණීයෝ ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සබ්බ දඤ්ඤා විමුක්තෝ සෝපි නානත්තං නානත්තතෝ අபிජානාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් නැත්නම් මේ බ්‍රහස්පතින්දත් මේ පාඩේ උපුටාගත්තේ අපි දිගටම සාකච්ඡා කරමින් ඉන්න මූලපරියාය සූත්‍රේ නැත්නම් ඒකට අපි සබ්බදම්ම මූලපරියාය සූත්‍රය කියලා තියෙනවා. ඒකේ දැන් අපි ඉන්නේ කීනාසව පරිච්ඡේදේ ඒ කියන්නේ අපි මේ සියලු ලෝක ධර්ම න්‍යායන් පරියායන් පෘ탁ජනයක් වශයෙන් දකින්න හැටි විස්තර කරපු කොටස ගෙවම් කරා ඊට පස්සේ එතන ඉඳලා හික්මෙන් එක් වශයෙන් සේක පුද්ගලයෙක් වශයෙන් සීල සමාධි ප්‍රඥා පුරණ යෝගාවචරයෙක් වශයෙන් ලෝකපරියායන් දකින හැටි විස්තර කරන එක අපි ගෙවම් කරා. දැන් ඉන්නේ ඒ සේක භූමිය ඉක්මවලා අසීක භූමියටපත් වෙච්ච රහතන් වහන්සේ නමක් අර පෘතජ්ජනය දකින්න හැටි භාවනා කරන යෝගාවචරය දකින්න හැටි ඉක්මවලා මේ ලෝකය එනත මේ ධර්මපරියායන් දිහා බලන හැටි ඉතින් ඒකෙත් අපි සෑහෙන දුරට ඒ බැරි හැකි ජනෙල් කවුරු පැතිකඩ 24ක් මේකේ සාකච්ඡා වෙනවා අපි දැන් ඒකේ සෑහෙන කොටසක් ගෙවම් කරලා තියෙනවා ඒ ගෙවම් කරලා පසුගිය දවස් කීපේ නැත්නම් සති කීපයේ වාර කීපේ පවත්වන ලද දේශනාවල සමාලෝචනයක් වශයෙන් ගත්තොත් දැකීම දැකීම වශයෙන් ඇසීම ඇසීම වශයෙන් විඳීම විඳීම වශයෙන් විඥානේ විඥාන වශයෙන් කොහොමද රහතන් වහන්සේ නමක් බලන්නේ කියන එක අපි සාකච්ඡා කරා ditta sutta muta විඤ්ඤාත කියලා ඊට පස්සේ මේ ඒකත්ත නානත්ත කියලා දාපැති දෙකක් පෙන්වනවා. ඉතින් මේකත් මේ ලෝකයා පෘථජ්ජනයත් භික්ෂුවක් නැත්නම් අපි ගත්තොත් හික්මන යෝගාවචරයත් රහතන් වහන්සේත් ලෝකපරියාය දිහා බලනකොට සියල්ල එක සමස්තයක් වශයෙන් බැලීම ඒකත්වෙන් බැලීම කියලා කියනවා. එක එකක් කොටස් වලට කඩලා පරිච්ඡින්න ඥාණයෙන් පරිච්ඡේද ඥාණයෙන් බැලීමට නානත්වය කියලා කියනවා. ඉතින් ඒ නිසා ඕනෑම වස්තුවක් දිහා ඒක එක gediyak ඒකකයක් එක කලාපයක් විදිහට දකින්න පුළුවන්. නැත්නම් ඒක මේ උතුර දකුණ වම දකුණ නාම රූප හොඳ නරක ගෑනු පිරිමි ජීවි අජීවි ඕන විදිහට දෙකට කඩලා දෙකට නෙවෙයි කොටස් කරලා කඩන්න බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට මනුස්ස මනසේ තියෙනවා පන්ති දෙකක් ක්‍රියාකලාප දෙකක් මනස ක්‍රියාත්මක කරන ඒ දකින්නේ එකක් ඒකකයක් ඇත්තෙක් තැනැත්තෙක් කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තියෙන ඇහ කන දිවනාසය ආදී නැත්නම් කෙස්ලොම් නියදත් ආදී ඈ කොටස් කඩලා බලන්න පුළුවන්. මෙන්න මේ දෙකට කඩා බැලීමේදී සියලුම ආගම් සරුවචන්නාංශයේ ඇර සමස්තයක් වශයෙන් බලන්න තමයි කියන්නේ. සියල්ල මැව්වේ එකම දෙයයන් ආංශේ මුළු ලෝකෙම ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්. ඒක ඇඟිලි ගහන්න දෙයක් නැහැ කාටවත් 100%ක්ම නිර්මිතයක්. නිර්මාපක ਸਰබලධාරී. නිර්මාපක ਸਰවඥයි. නිසා නිර්මාණයේ කිසි වැරද්දක් තියෙන්න බෑ. ඒ නිසා ඕකට යටත් වෙලා ඕක තියෙන විදිහට හිටපල්ලා කියන එක තමයි දේවාගම් වල කියන්නේ. ඒක නිසා නිර්මාණය තුල ජීවත් වෙන එක හැම කෙනාම දෙයයන්ට වැඩිය පහත් කුලේ, අඩු කුලේ, අතයට වැටලා, තුච්ච වෙලා, පහත් වෙලා දෙයයන්ට උඩ බලාන යදින්න විතරයි අපට පුළුවන්. දෙයියෝ ෂේප් කරගත්තොත් අපි ෂේප්. අන්නේ විදිහට මානවයා තුප්පහි කරන පහත් කරලා සලකන එකක් තමයි මේ ඒකත්වවාදී. නමුත් ඒකත්වයෙන් බලන්න ඕන වෙලාවකුත් තියෙනවා. සියල්ල සමස්තය දිහා බලන්න ඕන වෙලාවකුත් තියෙනවා. නමුත් ඒ බලනකොට ඒගේ අංගපසංග අතපය උඩ යට වම දකුණු වශයෙන් කඩලා බලන එකත් මේ මානසික ක්‍රියාත්මක වෙන හැටියක්. පරියායක්. අන්නේ පරියායෙන් බලනකොට ඒකත්වයට විරුද්ධව යන ගතියක් තියෙනවා. නානත්වයෙන් බලනකොට. නානත්වයේ බලන කෙනා උච්ඡේදවාදයට වැටෙනවා කියලා කියනවා. කපල කොටලා වෙන් කළ බාර. ඒකත්වයෙන් බලන කෙනා සස්සතවාදයට වැටෙනවා. නානත්වයෙන් බලන එක විදුහුරු වෙනවා. ඒකත්වයෙන් බලන එකනා ආගමානුරූප වෙනවා. එහෙම නැත්නම් දර්ශනවාදයකට වැටෙනවා. ඉතින් මේ දෙක අතර තමයි මේ සද්ධා චරිත ප්‍රඥා චරිත කියලා කියන්නේ. චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියලා විමුක්ති දෙකක් තියෙනවා. මේ ලෝක ප්‍රශ්න දිහා බලන හැටි ඒ බලන ක්‍රමයෙන් නිවිමුක්ත වීම අනුව ප්‍රඥා විමුක්ති චේතු විමුක්ති කියනවා. ඉතින් මේ නානත්වය අනුව බලන එක බොහෝ විට ප්‍රඥා විමුක්තියට වැටෙනවා. ඒකත්වයෙන් බලන එක සද්ධා විමුක්තියට වැටෙනවා. සද්ධානුසාරී. ඉතින් මේ දෙක දර්ශනවාදයේ හැමදාම තිබිච්ච දෙකක් මේ දෙකම පිළිගත්තේ එකම ශාස්ත්‍රුණාංශේ ਸਰවචනසේ විතරයි. ඒ නිසා බෞද්ධයා අංජබජයි. බෞද්ධය එක්ක ඒකත්වවාදයට කියලා අපි සරුවච්චාන්සේ ඒකත්වවාදී කියලා කියන. එතකොට බුදුහාමුදුරුවෝ ආගම කතුරුවෙක් වෙනවා. නෑ නෑ අපේ ආමුදුරුවෝ අපි බුදුහාමුදුරුවෝ නානත්වවාදී කියලා අපි බුදුහාමුදුරුවෝ විදුහුරු කරන්න හදනවා. නමුත් මේ දෙක එකට යන්න පුළුවන්. මේ දෙක එකට යෑම මානසික අසහනයක්. උඟ දෙනකොට මානසික අසහනය ඇතිවෙනවා භාවනා කරනකොට. ඒ මොකද මේ දෙකේ එක මල්ලේ දාගන්න වෙනවා. මේ දෙක එක මල්ලේ දානම උද්‍යප්පේ ඥානෙට එනකොට. නමුත් ඒ කියන්නේ විපස්සනාවේ සෑහෙන දියුණුවට ගිය කෙනෙක් ඒ ඒ විපස්සනා ඥානෙදී උද්‍යප්ප ඥානෙ ඇවිලත් මේක දන්නේ නැති වුණොත් ඒක වක්කාරයට හේතු වෙනවා අපස්මාර වලට හේතු වෙනවා බය බීතිකාවල් වලට හේතු වෙනවා උන් හිටිතැන් නැති වෙනවා කැම බීමේ පා වෙනවා නිින්දේ පා වෙනවා සීදී විනාසා ගන්න හිතෙනවා මරන්න හිතෙනවා ඉතින් ඒ නිසා ඒ තරමට භාවනාව උද්‍යප්පේ මට්ටමට නගනකොට මේ සුතමේ ඥාණින් ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. අනුග්‍රහ නොකළොත් ඒක න අනිවාර්යයෙන්ම ගුරුවරයාට ඉන්න ඕනේ. ගුරුවරයාට ඉඳලත් සුතමේ ඥානෙ තිබිලත් ඒ දුෂ්කරයි මේ වැඩි. ඉතින් අපි කරන්න හදන්නේ භාවනා කරන යෝගාවචර පිටසක් වශයෙන් අපේ භාවනා යම් වෙලාවක සියල්ල හට ගන්නවා සියල්ල හටගත්ත දේ නැති වෙනවා ඇතිවීම නැතිවීම ළඟ ළඟ ළඟ ළඟ පේනකොට ඒක මේ ඒකත්වවාදයෙන් යම් කොටසක් විස්තර කරන්න පුළුවන් නානත්වවාදයෙන් ඒ කොටසක් විස්තර කරන්න පුළුවන් ඒ ඒ එන විදිහට බෝලේ එන විදියට බැට් කරන්න ඉගෙන ගන්න දක්ෂ ක්‍රීඩකෙක් වගේ අපිට කියන්න බෑ බෝල දාන එකනට හොඳ බෝල ටිකක් එවපන් මට සතකයක් ගහන්න ඕනේ කියලා. එහෙම බෝලේ වන්නේ නැහැ. එයා එවන්නේ දඟ කැවිච්ච බෝල තමයි. අන්නේ බෝලේ හැටියට බැට් කරන්න දන්න කෙනෙක් මගේ ජීවිතේ මම දැකලා නැහැ. හැම කෙනාම කියනවා මට එන කරදර මෙන්න මේ සීමාවේ වන්න කියලා. මට අනවශ්‍ය කරදර එවන්න එපා. ඇයි මම මෙච්චර පිං කරලා තියෙන කෙනෙක් මෙච්චර උගතෙක් මෙච්චර ලස්සන කෙනෙක් මෙච්චර තරුණ කෙනෙක් කරදර වල එහෙම කිසිම කිසිම කෙනෙකුට මායිමක් නැහැ. ඒ එන විදියට ස්ථානෝචිත ප්‍රඥාවෙන් තනිය හැටියට ඇණී ගහන්න එක්කෙනෙක්වත් මේ අවුරුදු 67 ඇතුළත මම දැකලා නැහැ. හැම කෙනාම Tamanට එන එක කියන ඕක මේ විදියට ආවනම් මට සතකයක් ගහන්න තිබ්බා බලන්නකො අර්මිනියා බෝලයක් දැම්මනේ මම අවුට් වෙලා ගෙනන විදියට කියලා බෝලේ දාන එකනට බයින ක්‍රිකට් කාරයෝ ඉන්නේ දැන්. මම මේ ක්‍රිකට් දැනගෙන කතා කරනවා නෙමෙයි මම උපමාවකට කියන්නේ. ඉතින් යෝගාවචරයොත් මේ වහිනකොට දොස් කියනවා. පායනකොට දොස් කියනවා. ඊමිසු කියනවා මේ මම භාවනා කරන ඉඳ වැස නතර වෙන්න. මේ යහගුණවත් සමසීතෝෂ්ණ කාලගුණයක් මට දෙන්න ඕනේ. එතන අඩු ගන්න මේ භාවනා මධ්‍යස්ථානයේ කරන මිනිසුන්ට තේරෙන්නේ නැති මේක නිකන් මේ සමසීතෝෂ්ණ කරලා අඩු ගන්න එක පුංචි කාමරයක් හදලා දීලා හුලං වදින්න නැති විදිහට මට ඉඳගෙන බඩදරුවම්ම කෙනෙක් වගේ භාවනා කරන්න ලැබෙනවා කියලා කල්පනා කරනවා. ඒ කියන්නේ අර ඒකත්වේ නානත්වයේ අනුව එන දෙයට හසුරවා ගන්න බැරිකම. නමුත් ගිය සුමානේ කරපු ධර්මදේශනාවේදී ඒකත්වය ගැන කතා කරනකොට ඒක විතරක් තියෙන කියලා වගේ තමයි දේශනාව නිම කරන්නේ. නමුත් ඒකත්වයේ ඊතුරු පළුව ප්‍රතිභාගය තමයි නානත්වය කියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ නමක් විදියට තමන් භාවනා කරන අරමුණ විග්‍රහ කරලා කපලා කොටලා බලන්න උගන්නපු එකම ශාස්ත්‍රුන් වහන්සේ සරුවචන් වහන්සේ. ඒකට හේතුව කැත්කුල සම්භව නිසා. ශාස්ත්‍රීය කුලේ තියෙන්නේ කඩුවක් අතේ තියාගෙන ඉන්නේ. අවුවෙච්ච දේ කපනවා. ਸਰවචනාංශයේ සමකාලීන වෙච්චි නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රීය සම්භවයක් තිබුණා. ඒ දෙන්නම එතකෙත් තිබුණු බලාක්මන ආගමන කපටලා කොටලා පෙති ගහලා පෙන්නවා මේක ඇතුලේ පුම්බගෙන හිට බොරුවක් මිසක්කා දෙයක් නැහැ. ඔය කියන සර බලධාරී දිවි කෙනෙක් නැහැ. මේක ඇතුලේ ලෙඩ දුක තියෙන්නේ. දෙයියන් විසින් මවන ලද මේ ලෝකේ මොකටද මුසාව මැව්වේ කියලා අහනවා. දෙයියන් ආශිසින් මවන ලද මේ ලෝකේ ඇයි ෂට මායාවී ගති මැව්වේ කියලා අහනවා. ওই කුණුහරුප ටික නැතිව මැව්වන ඉවරයි. ඒ නිසා මේක මැවුම් කාර්යයක් කියලා කියන්න බෑ මුන්ට කියන්න තියෙන්නේ නාස්තිකෙක් විනාශකෙක් කියලා. මවල තියෙන හරියක් මවල තියෙන දුක. මැවතේ හිටියානම් ඒක සරුවචනාංශයේ දේශනා කරන්නේ බුරිදත්ත ජාතකේ බුදු වෙන්නේ ඉස්සල්ලා. ඊකල්ල වෙලා කියනවා නෑ මේ මැවීමක් නෙවෙයි මෙතන තියෙන හේතුඵල ධර්ම මේක කපල කොටලා බැලුවොත් ඒක ඇතුලේ ජීවාත්මයක් හෝ પરමාත්මයක් හොයන්න බෑ. ඒ නිසා අපි ආස්වාස් ප්‍රසවාසයේ හිතලා බලනවා මේ ආස්වාස් ප්‍රසවාසයේ හිතාමතා කරන දෙයක්ද ආස්වාස් ප්‍රසවාසයේ ඉබේ සිද්ධ වෙන එකක්ද කියලා. ඉතින් යෝගාවචරය දේව නිර්මාණවාදියෙක් නම් එයා හිතාමතා කරන්න හදනවා හිතාමතා කරන දෙයට තල්ලුවක් දෙනවා. දැන් ගෝධනෙක් භාවනා කරන්න කියලා හයියෙන් උස්ම ගන්න කියලා ඉසිකක්ම හදාගෙන මට ආනාපානෙ හරියන්නේ නැහැ. ඉසිකක්කම එනවා, බෙල් එකක්කම එනවා, කොන් දෙකක්කම එනවායි කියලා අර හුස්ම පිඹින්න හදනවා. ඒ කරවන්නේ කින්නා. හිතාමතා භාවනා කරන්න ඕනේ. භාවනා කරනවා කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්න එක කියලා මයින්නාම අදින්න වගේ කම්මලේ තියෙන ඉතින් අදින්න පටන් ගන්නවා. එයාට කොච්චර කාලයක් යයිද මේ ඉබේ පහළ වෙන හුස්මට සතිය යොදන එකයි කරන්න කියන්නේ. ඉතින් එහෙම වෙච්චි ගමන් යා නිදර වැටෙනවා. අර පැත්තේදී ලේ ඇවිස්සලා ඉඳගෙන ඉන්න සලුවත් ගසා දාගෙන නැගිටලා යනවා. කොයිලාට ඉබේ වැටෙන හුස්ම දෙක බලනකොට බබා දොයි. ඔන්න ඔය දෙක මැදින් යන්න ඔය දෙක අතරමැද තියෙන අවස්ථාවේදී ඒකත්වයක් නැහැ අනත්වයක් නැහැ. ඒ සඳහා මේ නානත්වය නානත්ත්ව සංඥාව ආස්වාස් ප්‍රසආසයට දාන්න බුදුජානසී සත්‍යපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා සබ්බ කාය පරිසංවේදී අස්ස සිසාමිති සික්ඛති සබ්බ කාය පරිසංවේදී පස්ස සිසාමිති සික්ඛති ඉති ඉස්සලා කියනවා සෝසතෝ ආස්ස සති සතෝ පස්ස සති සීංගිතෝ ආස්වාස කරයි සීංගිතෝ ප්‍රසවාස කරයි දීර්ඝ ආස්වාස කරයි ඊට පස්සේ කෙටි ආස්වාස කරයි කියන එක දීගං වරස්සංවා කියලා මතක් කරනවා සබ්බ කාය පරිසංවේදී ආස්වාස් ප්‍රසවාසයේ මුලුල්ලම දක්නාසුලුව ආරම්භයේ ඉඳලා බලාගෙන ආස්වාසියේ ගොරෝසු වෙලා නැති වෙලා යන තැන බලනකොට පේනවා ආස්වාසියේ ආරම්භයේ තියෙන ලකුණු කිසිවක් ආස්වාසියේ මැද කොටසේ නැහැ. මැද කොටසේ තියෙන කිසිම ලකුණක් අග කොටසේ නැහැ. ඒ නිසා ආස්වාස් ප්‍රසවාස මුලැමැදාග කැඩුවොත් මුල දැකපො නැති කෙනා හිතනවා මම මෙතෙක්කල් මොනවද දැකලා තියෙන්නේ කියලා. ඒ තරම්ම ආස්වාසියේ මුල කොටසේ කපල කොටලා බලනකොට පුදුමාකාර ගමනක් තියෙනවා. ඊට පස්සේ මැද කොටස සුලිසුලඟක් වගේ පේ. නාස්පුඩ පීරාගෙන පුරවාගෙන අනේකක් විදියට. ඊට පස්සේ ප්‍රස්වාසය වෙනකොට සමාවෙන්න ආස්වාසය හමාර වෙනකොට කොහේ කියලා තෑරියක් දන්නේ නැහැ. සීමා මරියාදවල් මුකුත් නැහැ. කොහේ නැත්නම් නැත්තර වෙලා යන. ඉතින් අන්නේ ටික වෙන් කරලා බැලීමේදී මේකට කියනවා විදුහුරු ක්‍රමයක් කියලා. ඇනලිටික් රිඩක්ෂනිස්ට් සිස්ටම් එකක් කියලා. ඉතින් ඒක යෝගාවචරයා මේ භාවනා කරන අරමුණ මේ විදියට කපලා කොටලා බලන එක අරමුණට කරන කෙනෙහිල්ලක් වාගේ තමයි සමත යෝගාවචරය හිතන්නේ. ඒක තමයි Hinduත් හිතුවේ. ඒක තමයි දැනට භාවනා කරන ලෝකෙ ඔක්කොමලා කරන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ Tamanට මේ විදියට හිත එකතෙන් කරගන්න උදව් කරපු අරමුණම කපලා කොටලා බලන. අන්නේ කපල කොටලා බටරන්න පටන් ගන්න තැන තමයි විපස්සනා පටන් ගන්න. එතකොට ඒක නානත්ත් සංඥා. එකම ආස්වාසේ ඒකත්වයක් නෙවෙයි, gediyak නෙවෙයි මේ මුල, මේ මැද, මේ අග කියලා කප කප බලන්න පටන් ගත්තට පස්සේ මුල කොටසත් ලක්ෂ කෝටියක් ආස්වාස පේනවා. මැදත් ලක්ෂ කෝටි වාරයක් ආස්වාස පේනවා. අගත් වෙන. එතකොට පේනවා හරියට ලිෆ්ට් එකේ යනවා වගේ නෙවෙයි පඩියෙන් පඩිය පඩියෙන් පඩිය උහිල තට්ටුවට යනවා වගේ ආස්වාසිය ඇති වෙන්නේ කට්ටායන් කට්ටායන් වශයෙන්. මැදක් තියෙන කට්ටායන් කට්ටායන් වශයෙන්. අගක් තියෙන කට්ටායන් කට්ටායන් වශයෙන් පොතක පිටු ටික පෙරලන්නා වාගේ. කොන්ද පැත්තක පිටු පෙරලන්න බෑනේ. පිටු පෙරලන පැත්ත ක්ෂස් කාලා පෙරලුවොත් පේනවා. පොතෙන් පොත කොතෙන් කොලෙන් කොලේ පිට ගිහිල්ලා අන්තිමට පොත අඟල් දෙක තුනක් විතර උස පොතක්. හැබැයි කොලේක ඝනකම ඇන්ග්ස්ට්‍රොම් ගානක් තියෙනවා. කැඩි කැඩි කැඩි කැඩි යනකොට පොත පෙරලෙනවා. අන්න වගේ තමයි ආස්වාසේ පේන්නේ. අන්න එහෙම පේනකොට උගව දෙනකොට කලන්තය හැදෙනවා. උගව දෙනකොට ඔළුව කැරකෙන්න පටන් ගන්නවා. උගව දෙනකොට ඇඟ පුරා සත්තු දුවනා වගේ පේනවා. උගව කෙනකොට වතුර බිඳුවක් කෙරෙන්නා වගේ පේනවා. උගව දෙනකොට කූඩැල්ල දුවන්නා වගේ පේනවා. උගව දෙනකොට ඇඟ හිරි වැටෙන්නා වගේ දේනවා. උගව දෙනකොට ඇඟ හිරි ඇරෙන්නා වගේ පේනවා. මොකද අර අරමුණට හොඳට ගිහිලා මේ නානත්ත් සංඥාවෙන් බලනකොට කවදාකවත් දැකපො නැති පැතිකඩවල් හරියට පොත කොන්ද පැත්තේ බලලා පොතේ නමයි කතු දකින්නකෝ වගේ නෙවෙයි පොත අනිත් පැත්තෙන් පෙරලන්න ගියාම මේකේ තියෙන අකුරුද චිත්‍රද ඉලක්කන්ද කියලා පේනවනේ. ඊට පස්සේ පිටු දෙක දිගහැරලා බැලුවොත් සම්පූර්ණ ඒකේ තියෙන තේමාවක්. අන්න වගේ ආස්වාස් ප්‍රසවාස පුංචි පුංචි කෑලි වලට කඩලා ඒ හැම එකක් අස්සෙම තියෙන තොරතුරු. කි වායෝ ධාතුව මෙමය ක්‍රියාත්මක වෙන පටවි ධාතුව මෙමයයි කියලා බලනකොට පුදුමාකාර තොරතුරු ගැක් තියෙනවා. කොච්චරද කියනනම් ඒක ආස්වාසයක් ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. එනිසා මේ කඩල කොටාගත්ත කපල කටාගත්ත මේ කෑල්ලක් ඇතුළත සියලුම ලෝකේ තියෙනවා කියලා තේරුම් ගත්ත දවසේ අපිට පේනවා ලෝකෙම අමතක කරලා ආනපානේ බලනවායි කියන්නේ නැවතත් වෙන විදියකට ලෝකේ දිහා බැලිවා. අන්නේ විදියට මේ Tamanට අහුවෙච්ච අරමුණ කපා කොටා බැලීමේ ක්‍රමේ ජඩකමක් නෙවෙයි. ආ නොඇදහිල්ලක් නෙවෙයි. උච්ඡේදවාදයක් නෙවෙයි. නාස්තික වාදයක් නෙවෙයි සරුවච්චන් වහන්සේ විසි සම්මත ක්‍රමයක්. ඒ සම්මත ක්‍රමේ තමයි මේ නානත් සංඥාව කියලා කියන්නේ. ඒකට අපි බයයි. ඒ බය නිසා තමන්ගේ ශරීරයේ දෙචිස් කොට්ටාස වලට කඩන්නත් බයයි. නිසා බුරුවේ පඬිස්සවාංශ කියනවා මේ බණ බටහිරේ කියන්න එපා. ඒගොල්ලන්ට ඕනේ මේ ඒකත්ව වශයෙන් සංඥා බලලා කෙල්ලෙක් කියන්නේ මෙහෙම කෙනෙක් මෙන්න රූපලාවන්‍ය. පිරිමේක් කියන්නේ මෙහෙම බාහුව බල සහිත බොඩි බිල්ඩර් කෙනෙක්. ඕක ඇතුලේ තියෙන ලේ මස් මේ තෙම් කේසාලෝමනකා කියලා දකින්නවත් කැමති නැහැ ඒගොල්ලෝ. ඒ දෙමාපියොත් කැමති නැහැ දරුවොත් කැමති නැහැ දරුවනේ දරුවත් කැමති. ඒ කිය බුදුචාන් වහන්සේ මේ නානත්ත් සංඥාවට ගිහිල්ලා ශරීරයක් කොටස් කරලා කපනවා කිව්වම බුදුචාන් වහන්සේට කුණු කුණු කුණු කුණු කියලා බයින. තුප්පහි දෙයක් පෙන්වන්න හදනවා මෙච්චර ලස්සන ලබාගත්ත මනුස්ස ජීවිතේ. ඒකේ තියෙන උච්ඡේදවාදයක් කතා කරනවා. රසයක් නැති තැනක් ගැන කතා කරනවා. ඒකේ තියෙන පිළිකුල ගැන කතා කරනවා කියලා. බෞද්ධයත් එච්චරම තමයි. බෞද්ධයත් හරීම කැමති මේ බුදු පිළිමේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව බුදු පිළිමේට වැද වැද ඉන්න හරි කැමති. මුස්ලිම් මිනිස්සු කැවිලා හරි කතෝලික මිනිස්සු කැවිලා හරි බුදු පිළිමයක් ඇඩුවොත් ඔන්න තද වෙයි. එහෙම කොහොමද අපේ බුදුහාමුදුරන්ගේ මේ අත අත කඩලා පාය කඩලා එහෙම කඩන්න බෑ. ඒ වගේ උඹත් කැඩෙනවා. උඹත් ඔය විදිහට කුණු නැකුවොත් ඌව කතා කරන්න එන්න එපා. අපි මේ දාන දීලා ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ මොනවද මේ අසන්දි මිත්‍රාව වගේ කේමාව වගේ උප්පලවන්නා වගේ බිම්බිසාර රජුරු වගේ රජශ්‍රීයක් ලබන්නට මේ ඒකත් සංඥාව ගන්න. හැබැයි ඒ තේරෙමත් හැඳි ගෑවිලා ගියා. ඔය ලැබුවට ඉවත් හැඳි ගෑවිලා යනවා. ඒ නිසා අපි කැහුට්ටෙක් වෙලා ඉපදුනත් හැඳි ගෑවිලා යනවා. වීර පුරුෂයෙක් වෙලත් හැඳි ගෑවිලා යනවා. ওই දෙකේ එකක්වත් බලපාන්නේ නිවන් දකින්න. ඉතින් අපිට ආගම උගන්වනවා මේ ඒකත් සංඥාව ගන්න. ඉතින් විපස්සනා උගන්වනවා නානත් සංඥාවෙන් ওই බලන දේ ඇත්ත. ඔකට හිත තියලා හිත ඒකත්වයට ගනි. අපි කියනවා හිත ඒකෝදි කරගන්නේ කියලා. සමාධිගත කරගෙන ඒ සමාධිගත කරගන්න උදව් කරපු අරමුණ කාලයේ වශයෙන් සහ දේශයේ වශයෙන් කපල කොටලා බලනද පුදුමාකාර පරිේශන තෘෂ්ණාවක් අවශ්‍යයි. පුදුමාකාර ආර්ය පරිේශනයක් කරන්න ඕනේ. ඉතින් ඒක කරනවට ඒ පුද්ගලයා කැමතිත් නැහැ, ගුරා කැමතිත් නැහැ. කවුරක්වත් උදව් කරන්නේ. මේ මට සමාධියක් ඇති කරගන්න, ඒකත්වයක් ඒකාග්‍රතාවයක් ඇති කරගන්න, ඒකෝදිභාවයක් ඇති කරගන්න උදව් කරපු මේ හුස්ම විපරිණාමයටපත් වෙනවා. මේක වෙන දෙයක් බවටපත් වෙනවා, කැපෙනවා, කැඩෙනවා. නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අබින්නම් පච්ච වෙක්කිතබ්බා. නානා භාවය කියලා කියන්නේ මේක වෙනස් දෙයක් බාටපත් වෙනවා කියන. විනා භාවය කියලා කියන්නේ මේක කපුරු පුච්චපු තැන වගේ අලුවත් නැතු ඉවර වෙනවා. ඉතින් මේ භාවනා කරන අරමුණ එහෙම වෙන්නේ නැහැ කියලා හිතනක භාවනාවට තමයි සමත භාවනාව කියන්නේ. ඒ භාවනාවට ගත්ත අරමුණ පවා වෙනස් වීමකට භාජන වෙනවා කියනකොට මේ නානත් සංඥාවෙන් භාවනා කරනකොට එල් එකට යන පුද්ගලෙක් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද එල්ලේ විපරිණාමයටපත් වෙනවා. විපරිණාමයේපත් වෙට අනේකට නානත් සංඥාවෙන් යන යෝගාවචරයත් නානා භාවයටපත් වෙනවා. අපි කියන එක විපරිණාම වෙනවා කියන්නේ. අපි කියන විපස්සනා ඥාන වැඩෙනවා කියන්නේ. නත් යෝගාවචරය හිතන්නේ මම විනාශ වෙනවා. නිවන් දැකලා ඉවරකොට කෙනෙක් නැහැ. නිවන් දැකලා පාටියක් දාන්න කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ කියලා ලොකු බයක් ඇති වෙනවා. ඇයි මේ යනකොට මේක නානා භාවයටපත් වෙනවා. විනා භාවයටපත් වෙනවා. ඉතින් ඒකට නානා භාවයට විනා භාවයටපත් වෙනවා තමයි කියන එක හොඳටම පෙන්වන්නේ ඔය බෝම්බ බැඳගෙන පයින් කට්ටිය ඉන්නේ සිව්සයිඩ් බොම්බර්ස්ලා. එයා සාර්ථක උනායි කියලා කියන්නේ ශරීරය ඉවරයි. ඒ නිසා මේකට කියනවා මේ නානා භාවයට epistemological suicide කියලා. තමා විසින් ආධ්‍යාත්මිකව සීදීනස ගැනීමක් කරන්න ලෑස්ති වීමක් කියලා. ආගම කැමති නෑ. මේ පින් කරන කට්ටිය කැමති නෑ. ඒගොල්ලෝ කැමති මේ ඒකත්වයට සලකාගෙන හොඳ වීරයෙක් හොයාගෙන උතුමෙක් හොයාගෙන උන්වහන්සේට වැඳගෙන පුදාගෙන ඒ වැඳිල්ලෙන් මට ගිරිය පිටින් නිවන් දකින්න පුළුවන් වෙයි කියලා මේ හිතාගෙන තියෙන මායාවත් තුළ තමයි සියලු ආගම් තියෙන්නේ. නමුත් ධර්මයට යනකොට ඒ ආගමත් නානා භාව විනා භාව භාවනා කරන මමත් නානා භාව විනා භාව මම බලන අරමුණත් නානා භාව විනා භාව කියලා ඒකේ තියෙන විසිරි යන ගතිය සංඥාවක් වශයෙන් ගණ්ඩත් ලේසි නෑ. ඒකට තමයි අද භාවනා ලෝකේ තියෙන ප්‍රණ්ඩුව. ඉන්න කර්මස්ථානාචාර්යු සේරම මේ ශිෂ්‍යෝ ටික Tamanට බැඳගෙන පිටතැන් වලට යන්න එපා. මයි ළඟ විතරයි තියෙන්නේ ඉද මේව සත්‍ය අමෝගමඤ්ඤං කියලා. මේ මොකද්දෝ ඒකත්වයක් හදන්න හදනවා. මෙච්චර ලස්සන සරුවචනාංශයේ මේ ඒකත්වයත් එක්කම ඒකේ අතට අත දීගෙන නානත්වයේ තියෙන මේ දෙකම අවශ්‍යයි අන්තිම ප්‍රතිපදාව සකස් කරගන්න. ඒ නිසා වරක ඒකත්වයෙන් බලපං. වරක ඒක දිහාම නානත්වයෙන් බලපං කියලා මේ කියන කතාව විස්තර කරලා දෙන්න ගියොත් එක පැයකදී විස්තර කරලා දෙන්න බෑ කියන එක සාධාරණයි. ඒකත්වයේ විස්තර කරන්න පැයක්මදී. නානත්ත්‍ය විස්තර කරනත් ඒ පැයක් පයි. ඔය එලහරකයි මීහරකයි දෙන එකතු කරලා හාන්න හදනවා වගේ. එකෙක් ගොඩට අදිනවා එකෙක් මඩට අදින හීය ලේසි නෑ. ඒකයි සරුවචනන්සේ බුදු වුණාට පස්සේ බණ නොකියන්නේ ඉතින් හිටියේ මොකද හුඟ දෙනකොට මෙවැනි කාරණා තේරුම් ගන්න තරම් හිතේ එකලාශයක් නැහැ විවේකයක් නැහැ මගේ මොළයේ මෙච්චර දක්ෂකමක් තියෙනවා කියලා හීනෙන්වත් හිතන්නේ නැහැ ඒගොල්ලෝ හිතනවා මෛත්‍රී බුදුහාමරෝ එනකොට යන්තම් අපි ෂේප් වෙලා ගිහිල්ලා එතෙන් තිනම් වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා කට්ටියටත් කියනවා අන්තිම බස් එකේ යන් අදිස් වෙන්න යන්න එපයි කියලා. ඉතින් ඒක සරුවච්චන් ආංශයට මුළු දඹදිව තලයේම කරන්න සිද්ධ වෙච්ච නිසා මේ නානත්වාදයට තේරවාද වචනෙන් කියන්නේ විභජ්‍යවාදී කිය. ඕන දෙයක් මත ඉඳලා ඒක මත පිහිටලා අරමුණ කරලා සත්‍ය පිහිටවලා සමාධිගත වුණාට පස්සේ සමාධිසිතින් ඒ අරමුණ දිහාම විච්ඡේදණයකින් යුක්තව කාය විච්ඡේදණයකින් විභජ්‍යවාදයෙන් යුක්තව අනිත්‍ය සංඥාවෙන් යුක්තව බලන්ඩ අනිච්චානුපස්සනා කියලා වෙනම අනුපස්සනාවක් තියෙනවා. ඒ ඒ අනිච්චානුපස්සනා යටතේ ඒ තමන්ට ගොඩේන්න උදව් කරපු අරමුණ ඒ කපා කොටා බැලීම විවිධාකාරයෙන් බුදුරජාණන්සේ සංග්‍රහ කරලා තියෙනවා. ඒක කරන්නට හිත කැමති නැති බවත් බුදුහාමුදුරෝ දාන. ඒක කරන්න සාජාසයෙන්ම ආශාත්මක ලක්ෂණ පහළ වෙනවා. ඒ නිසා භාවනා මේ මට්ටමට ගෙනල්ලා ඒ කියන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියනවා ඒක රස වෙන මට්ටමට ගෙනල්ලා මෙතෙක්කල් අපි ලෝකෙදියා බැලුවේ ඒකත් සංඥාවෙන් පවත්වණ්ඩයි මේ සිංහල බුද්ධ ආගම පවතින්න ඕනේ බෞද්ධ සංස්කෘතිය පවතින්න ඕනේ කියලා. ඉතින් කවුරක්වත් හිතුවේ නැහැ මේ බෞද්ධයා නැත්තම් සිංහල බෞද්ධ වෙන්න ඉස්සෙල්ලා මේකේ හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ ඉන්දියාවෙන් ආපු විජය කියන මිනිස්සයා මේ ගෝත්‍රික විනාශ කරා කුවේණි අල්ලගෙන කුවේණිට දරුවෝ දෙන්නෙත් දීලා පස්සේ කුවේණිත් එලවලා අර රටින් පිටුවල් කරපු ජඩයගෙන් තමයි මේ ආගම් පැතුරුනේ කියලා මේ ජාතිය පැතුරුනේ කියලා මම දන්නේ ඇත්ත බොරුවක් නෑ. එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙලවන්න බෑ කටක. ඒගොල්ලෝ තමයි මේක අයිති කියලා මේ බයිලා කතා කරනවා. අරුණ්ඩ මුන් එලවන්න පුළුවන් නම් මුන් තව කාහිරිය එලවෙන්න ඕනේ. ඒ ඔක්කොම තියේදී අපිට නිවන් දකින්න බෑනේ ඒකෝනේ. අය අපිට සිංහල බුද්ධ ආගම රකින්න බෑ. මොන් මේ සිංහල බුද්ධ ආගම නානත්වයට දාලා බැලුවොත් මේ ඉපදෙනකොට දැනගෙන ආපේ කන්නේ නෙවෙයි මේ. මේ නිසා අපි මේ බැඳිලා කොහේ කරදරයක් වුණත් අපේ හිත නරක වෙලා ජීවත් වෙනකොට අපිට පුළුවන් ද විවේකීව හුස්මක මුලැමැදාක බලන්න. අපිට පුළුවන් ද මේ යවුව වැස වහින්නේ යම් කිසි හේතුඵල ධර්මයකට මේ උඹට භාවනා කඩන්න නෙවෙයි. ওই චීතිත් බාතේ හතිපවත් ගන්න පුළුවන්. ওই චීතිත් භාවනා කරන්න පුළුවන්. නටන්න බැරි මිනිහට පොළොවේ ඇදයි කිව්වට පොළොවේ ඇදී බලපාන්නේ නටන්න යන්න පුළුවන් කියලා භාවනාවේ හැම ඉරියව්වකම හැම තැනකදීම භාවනා කරන්න පුළුවන් සතිය වඩන්න පුළුවන් කියන සංඥාව වෙන්න නම් නානත් සංඥාව තියෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මධ්‍යම දේශේ පමණයි වෙන තැන් වල කරන්න බෑ කියලා. පටන් ගන්න එක නම් බෑ තමයි. පටන් ගන්න නම් භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ. අවශ්‍ය පරිසරය දෙන්න ඕනේ. දීලා මේ කියන සද්ධා විද්‍ය සමාධි ප්‍රඥා යම් මට්ටමට ගන්න ඕනේ. ගත්තට පස්සේ ඊතු ආකල් උදව් කරා වූ ඒ ඒකත් සංඥාවට උදව් කළා වූ ඝන සංඥාවට උදව් කළා වූ නිච්ච සංඥාව මට පිළිකාවක්. මට පිළිලයක්. මේක අනිච්ච සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරන්න වෙන්න ඕනේ. ඒකයි ගිරිමානන්ද සූත්‍රයේ කතමාචානන්ද දස සංඥාව ගන්නට අනිච්ච සංඥා රූපං අනිච්චං වේදනා අනිච්චං සංඥා අනිච්චං අනිච්චා සංඛාරා අනිච්චා විඥානං අනිච්චං මේ පංච උපාදානස්කන්ධේම අනිච්චං කියලා ගන්න ගියාම බුද්ධ ආගමක් රැකෙයිද කියලා. ලෑහෙන බලය බයක් තියෙනවා මේ බුද්ධ ආගමේ අධිකාරී ශක්තිය තියෙන අයට. ඉතින් ඒගොල්ලෝ හිතනවා බුද්ධ ආගම රැකලා අනිච්ච සංඥාව ඕනේ නැහැ. නිච්ච සංඥාවෙන් මැරලා යන්න කියලා. ඒකට ඒකාන්තයෙන්ම පරිතන්තරයක් හැදෙනවා. ඉතින් එතෙන්ට යනකම් භාවනා කරලා යම් මට්ටමට ආපු කෙනෙකුට හිත ඇතුලේ තියෙන්න ඕනේ බුද්ධ ආදී උත්තරමෙන් වහන්සේලා අපිට අනිච්ච සංඥා උගන්ලා තියෙනවා. අන්නේ අනිච්ච සංඥා පිළිබඳ හැඟීමක් තියෙන්න ඕනේ. එන් දවසක් පුත්‍රජාන වහන්සේ විශාල පිරිසකට මේ අනිච්ච සංඥාව සියල්ලම අනිත්‍යයි කියලා දේශනා කළා තියෙනවා. දේශනා කරනකොට ඉස්සරහාම හිටව බ්‍රාහ්මණයෙකුට හොඳටම තේරුණා. ධර්මදේශනා ඉවරනකොට හොඳටම තේරිලා දූවගෙන ඉදර ගිහිල්ලා පුතා බදාගෙන ඇඬුවලු අනේ පුතේ සියල්ලම අනිත්‍යයි කියලා. යාට හිටපු එකම වස්තුව තමයි පුතා. පුතා තමයි මේ પરම්පරාව ගෙනියන්න වස්තු ගෙනිතියා බදාගෙන ඇඬුවලු. බුදුහාමුදුරුවෝ කියන්නේ සියල්ල අනිත්‍යයි කියලා. යාට පපුව පැලුණට වැඩිය දුකක්. ඒකයි මේ පුතා බදාගෙන අඬන්නේ. මේ හිටි ටිවර්ලා ගියාම ගෙදර ගියාම ඔයගොල්ලොත් ඒ වගේම තමයි. මෙහි ඉන්න කන්නම් ෆුල් අනිච්ච සංඥාවේ ඉන්නේ. මේ අනිච්ච සංඥාවේ නානත් සංඥානේ. gedara කිය ගමන් අර තිබුණේ ආය බදාගෙන ආය අර වගේම කක්කවලේ පණුවෙක් වගේ දඟලන්න පටන් ගන්නවා. ඉතින් මේ නිච්ච සංඥාව මෙච්චර ඝන බහල විදියට හිතේ තැම්පත් කරන නිසා තමයි කාල් මාක්ස් තුමා සියලු ආගම් අබින් වශයෙන් පෙන්ලා දුන්නේ. ඒක කාපු මිනිස්සයාට ලෝකෙ පෙන්නේ ඒකත් සංඥාවයි. නමුත් සියලුම භෞතික වස්තුන් පුංචි පුංචි කොටස් කරන්න කරන්න කරන්න කරන්න ඒකේ අනිච්ච බව පේනවා. ඒ නිසා විසුද්ධි මාර්ගයේ තියෙන කොහෙන් ආපේකද්ද මන් දන්නේ. රූප සත්‍යක භාවනාව සහ අරූප සත්‍යක භාවනාව කියලා එකක්. මේ රූපය තමංගේ ජීවිතය ක්‍රම හතකට කඩනවා රූප වශයෙන්. කඩලා බලන පුංචි පුංචි කොටස් වලට යන්න යන්න සියල්ල අනිත්‍යයි. ඔක්කොම ඝන වෙලා ඝන බහල වෙලා ඒකක් එකක් හැදෙනකොට ඒකකයක් හැදෙනකොට ඒක ඇත්තෙක් හැදෙනකොට ඒක නිට්ටයයි. කාලයක් දීර්ඝ කාලයක් ඒක කුට්ටියකට ගත්තාම ඒක නිට්ටයයි. පුංචි පුංචි චිත්තක්ෂණ වලට කඩනකොට කානිට්ටයයි. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ ජීවත් වෙන තාක්කල් උදේට කෙල්ලෝ කෙලකෝටි ලක්ෂ වාරයක්, තවලට කෙලකෝටි ලක්ෂ වාරයක්, හැන්දාවට කෙලකෝටි ලක්ෂ වාරයක් මේ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා වඩලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට මොන ලෙඩක් ආවත් මොන කාලගුණ වෙනසක් ආවත් තමන්ගේ බුද්ධ කෘත්‍ය කරගෙන යන්න පුළුවන්. ඒක හැම වෙලාවෙම කල්පනා කරනවා මේ දේවල් විනාශ වෙන සුළුයි. බොහෝම ක්ෂණ භංගුරයි. එකින් එකට යනවා මිසක්කා පටිපාටියක් මිසක්කා මේකේ ඒකාකාර දිග ගමනක් නැහැ කියලා. ඉතින් මේකේ ඉඳලා තමයි ආනන්ද ස්වාමීන් මතක් කරලා කියන්නේ ආනන්ද තථාගතයන් වහන්සේට කැමැතිනම් ඒ සතර ඉදිරිපාද වඩපු සතගතයන් කැමැතිනම් කල්පයක් ආයුෂ් ආයුෂ් කල්පයක් ජීවත් වෙන්න පුළුවන්. ආයසරයක් කිව්වා. ආනන්දහමරන්ට ඇහුන්නේ නැහැ. ආයසරයක් කිව්වා. හොඳයි කියලා ආනන්දහමරු යනකොට මාරයවිල කිව්වා. දැන් හිටිය ඇති. ඒ ඉතින් යන්න කල් නේද කියලා. වැඩි හිටියෝ කියලා જાතියක් එන්නේ. ඒ කියන්නේ හිටිය වැඩි ඒගොල්ලෝ. ඊලන්දාරි කියන ඕගොල්ලෝ වැඩි හිටි. දෙවි කරුණාකර යන්නකෝ ඒ පුටු අනිකට දීලා මේක මේ කබරේක් ලැග්ගා වගේ, ගෙවලේක් ලැග්ගා වගේ වැඩි හිටියෝ කියන්නෙම පොඩ්ඩක් හිටියා වැඩි කට්ටිය. මාතේ ඇවිල්ලා බුදුහාමරන්ට වැඩි හිටියයි කියලා යන්න කිව්වා බුදුහාමරෝ මේ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා අතහැරියා ඒත් එක මහ පොළොව කම්පා වුණා ආය සංකාර අතහැරියා. ආය සංස්කාර අතරලා මහ පොළොව කලවම් වෙනකොට කලබල වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ මහා භූමිකම්පාවක් වුණා මොකද කියලා. ඊට පස්සේ ආනන්ද ආමඳුරණ කියනවා ආනන්ද මම ආය සංස්කාර ඇරියයි ඔබ වහන්සේ දැන් කිව්වේ ඊර්තිපාද හතර වඩලා තියෙන කෙනෙකුට කැමැති නම් ඉන්න පුළුවන් කියලා. ඉතින් කිව්වට ආර්දනා කරුවේ නැහනේ. ඔයා යනකොටම මේ මාරේ ඇවිල්ලා ආර්දනා කරා. එනිසා මං අතහැරියා. ඉතින් මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ මේ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා අද්ධාන නික්කේප වය උද්දත්ත උත්තංගව ආදි වශයෙන් මේ භාවනාව නිතරම සරුවචන් වහන්සේ වර්තමානයේ හිත පවත්වා ගැනීමට කරලා තියෙනවා. ලොකු කාල වේලා හිතන්නේ මට එක චිත්තක්ෂණයක් සතිමත් වුණොත් ඇති. මට මෙතන ඉඳගෙන ඉඳලා ගෙදර කල්පනා කරන්න එපා. එහෙ කිල්ලවන්න මේ මේ චිත්තක්ෂණ ඇති. අන්න ඒ විදිහට චිත්තක්ෂණයේ චිත්තක්ෂණයේ තමන්ගේ මාලිට අමුණගන්න මේ රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා උදව් වෙනවා. ඒකෙදි කියනවා පරණ පන්සල් වල ඇඳලා තියෙනවා දශක දශකයේ කියලා. ඒකේ තියෙනවා අවුරුදු 100ක් මිනිස්සු ජීවත් වෙනවා නම් එයා පළවෙනි දශකය මන්ද දශකය. ඊගාව දශකේ ක්‍රීඩා දශකය. ඊගාව දශකේ වර්ණ දශකය. ඊට පස්සේ බල දශකේ ඊට පස්සේ ප්‍රඥා දශකේ හාන දශකේ පබංක පවංක දශකේ ආදි වශයෙන් සයන දශකේ මෝමුව දශකේ නැ මෝමුව දශකේ සයන දශකේ මේ විදිහට ජීවිතේ කොටස් 10කට කඩන්නේ කියලා. කඩලා බලන්න කියනවා මං ඉන්නේ දැන් මෙතන ඊගාට යන්නේ මෙතෙන්ට. එතකොට ඒ කාලය ඇතුළත තියෙන අවුරුද්දක් අවුරුද්දක් වෙනස් වෙන හැටි බලන්න කියනවා වර්ණ දශකයේ ඉඳලා බල දශකේ පහු කරලා ඥාන දශකයට යන්නේ. මම දැන් අවුරුද්දෙන් අවුරුද්දට යනවා. ඒ අවුරුද්ද මාස 6ට කඩන්න කියලා. මාසෙට කඩන්න කියලා. මාස භාගයට කඩන්න කියලා. සතියට කඩන්න කියලා. දවස් 6ට 5ට ගෙනලා දවසට කඩන්න කියනවා. වරුවට කඩන්න කියනවා. කඩලා කඩලා මේ දැන් ඉන්න චිත්තක්ෂණයට ගේන්න කියනවා. මේ චිත්තක්ෂණේ වෙන්නේ වර්ණ දශකයේ ඉඳලා බල දශකේ පහු කරගෙන ඥාන දශකට අනේකයි කියලා කියන්න පුළුවන් 40 වයසේ ඉන්න කෙනෙකුට. අන්න ඒ ගෙවෙර ගෙවෙන චිත්තක්ෂණය දක්වාම නානත්තව කඩ කඩ බලබලා හිටියොත් ඒ මනුස්සයා වයසට යන්නේ නැහැ. ක්ෂණය පැන්නුවොත් වයසට යනවා. ඉතින් බුද්ධ ශරීරය හැමදාම මේ විදිහට දිලිසෙන සිත් බඳන අසුළු තරහකාරයෙකුටවත් නොදකින් කියන්න හිතෙන්නේ නැති විදිහට බලේ පවත්තලා තියෙන්නේ පෙර ආත්මෙ පිණුත් තමයි හැබැයි නොවේ. හැම චිත්තක්ෂණයේ මේ විදිහට රූප සත්‍යක භාවනා අරූප සත්‍යක භාවනා කරලා තියෙනවා. කාලයේ වශයෙන් ඊ타ත්ම තුනි කොටස් වලට කඩලා බැලුවොත් ඒ එක කොටස සත්‍යමත් වෙන එක අමාරු නෑ. ඒ එක කොටස නිච්ච සංඥාවට යන්නෙත් නෑ. ඒක හරි ලේසි අනිච්ච සංඥාට දෙන්නේ. ඒක හරි ලේසි භංගුර බව තේරුම් ගන්න. ඒ නිසා අපි බයයි ඒකට. අපිට ඕනේ අපේ ගෑණි ගෑණිමයි. මගේ ඩෙන්ටි කාඩ් එක ඩෙන්ටි කාඩ් එකමයි. මගේ බැංකු ගිණුම ඒකමයි. මම මේ ආවල් රටේ පුරවැසියෙක් ඒක ඒකමයි කියලා ස්ථාවර කරන තමයි දේශපාලනඥයෝ අපිට පොරොන්දු වෙන්නේ. බුදුජානනාංශ අපිට ඒකට ඒ රූප සත්‍යක භාවනා ක්‍රමේ ක්ෂණ බංගුර භාවයේ පෙන්නලා එක චිත්තක්ෂණයකට සතිමත් වෙන්න ඕනේ. ඌකට ඔච්චර තරංග ගහන්න එපා. තරංග ගහන්නේ මේක නා ඒකත්වයට දාගන්න හදලා ඒකත්වයට පා නානත්වයට දාලා චිත්තක්ෂණයේ චිත්තක්ෂණේ සතිමත් වෙන්න උත්සාහකරනද එනත එනේන හුස්ම බලනද බලනකොට තමයි තේරෙයි මේ වහලේ අගුවාග තියෙන ලද කලයක් වැටෙන වතුර බිඳුව බිඳුව පිරීලා පිරෙන්නාසේ උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති ඒ චිත්තක්ෂණය සම්පූර්ණ කරගන්න පුළුවන් නම් ඕන කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට සතුටුමත් වෙන්න පුළුවන්. මට 77 තමයි ඕක කියලා දුන්නේ. දවසට එක චිත්තක්ෂණය සතුටුමත්යන් ඉච්චරයි. ඒකට තියෙන හැකියාවත් බැරනම් තෝ වසලේ තෝ බැලේ නරකාදී. එහෙම නෑ. කවුරක්වත් අපිට මේ වෙලාව තල්ලු කරන අපේ තියෙන වසල හිත නරකාදී හිත අපාගත වෙච්ච ඉත කියන බෑ අයියෝ බෑ බෑ මොනවා කිව්වත් කිය බෑ පිරිමි කෙනෙක් ඉඳ බෑ ඥානු කෙනෙක් වෙච්ච ඉඳ බෑ පැවිදි වෙච්ච නිසා බෑ උපත <laughs> වැඩක් නැව කියලා වැඩක් නැහැ නිකන් කාලේ නාස්ති වෙනවා හැම කාරණාවම බෑ කිය එකම චිත්තක්ෂණයක්වත් නැහැ මේ ඒ නානත් සංඥාට දාලා ගත්තොත් පුංචි කරලා ගත්තොත් හපල කන්න බැරි නෑ ඒකට අපේ ලොකු අපච්චි කියපු කතාවක් මට මතක් වෙනවා. හොඳ හොඳට බොනෝ. නාලා තිබුණේ අවුරුදු 40කින් විතර වගේ හරක් අරගෙන ගිහිල්ලා ගඟට දාලා නාවපු රසවතේ නාන්නේ. මේක එක රවුල් ගහක් මුල උකුණ පස් දෙනෙක් ඉන්නවා. මේ ගලවලා අරන් දාන්න පුළුවන් බයිනෝ ඒ වරන් දාන්නට බයිනෝ. අමුතුම ජීවිතයක් ගන්න. මේ බ්ලැන්කට් එකේම පුදුම ගඳයි. ඒකට ඇතුළට ගියාම ඕන කෙරුවට නිින්ද යනවා. අපි පොඩි කාලේ නිදාගන්නේ ඒක තමයි. උන්ද කියනවා මේ රජ කෙනෙක් බමුණන්ට කණ්ඩ දුන්නලු. හරිම පෙරේතයි. බුදුරජාණන්සේ කියනවා මේ මේ අලන්සාටක කාකපෙයියක ඔහොම ලකුණු ඔය පේනවා නැගිටිනකොට මේ සල්ුව කඩාන වැටෙනලු. ඒ කියන්නේ කාලා කාලා කාලා නැගිටින්න බැල්ලු. කවුරුරි අත දෙන්න ඕලු නැගිටින්න. කට දෙපැත්ත එකතු වෙන ඒවා කාලා කාලා කපුටෙකුට කන්න තරම් ඇතිලු. අහේ කකා ඉන්නවා. ඉතින් රජුරු ඇති වෙන්න කණ්ඩ දීලා කිව්වලු 100 දෙනෙකුට. මම දැන් එක එකාට පොල් ගෙඩිය පොල් ගෙඩිය දෙනවා දෙනවා කෑවේ නැත්තම් මරනවා. හැම කෙනෙක්ම පොල් ගෙඩිය පොල් ගෙඩිය කන්න ඕනේ. දැන් මුන් ඇති වෙන්න පෙත්ත කපලා වමනේ කරන්න ඇඟිල්ල ගහන්නවත් ඉඩ නැතුව ඉන්නේ. ඉතින් දැන් බමුණු කල්පනා කරලු දැන් රජ්ජුරුව මේ ඇත්තටම උගලකට අහු කරලා දැන් මොකද කරන්නේ? පොල් ගෙඩියක් කන්න තියා ඇඹුල් කේල් ගෙඩියක් දාගන්න සයිස් නැහැ බඩේ. ඊට පස්සේ කට්ටිකල් රජුරණ අපි පොඩි සම්මන්ත්‍රණයක් තියෙනවා සම්මන්ත්‍රණයෙන් පස්සේ උත්තරයක් දෙනවා. කියලා එක්කෙනෙක් කිව්වලු අපි රජුරවන්න කියලා රාජපුරුෂයෙක් ගෙන්නලා මේ පළවෙනියේ ඉන්න බමුණගේ පොල් ගෙඩිය 100කට පෙති පෙති කපලා දෙන්න කියන්නේ. ඩෙසිකේටඩ් කොකනට් කියලා තියෙන. ඉතින් රාජපුරුෂයෙක් කැලම එක 100 100 100 පෙති වලට කපුවම පොඩි පෙත්තක් හම්බ වෙනවා. දැන් ඔක්කොටම දුන්නලු. ඕක හපහප හිටපන් කියලා. දැන් මේ කපණ්ඩයි කපණ්ඩයි ටිකක් වෙලා යනකොට ඒක කෑවට පස්සේ කිව්වල දෙවෙනි පොල් ගෙඩිය කපන්නේ. ඉතින් රාජපුරුසයිලා ඒක හරියට 100ට කපනකොට ආයේ අනක බෙදලා තුනලෝ කට්ටිය. ඉතින් අර 100 කපනකොට ඇඳ වෙලාලු. ඉතින් එක එකාට පොල් ගෙඩියක විතර බඩ එනවා නේද? ඒක ඔක්කොම දිනුවා. පොල් ගෙඩිය කන්න යන්න එපා. ඔය 100ට කපලා පෙත්ත පෙත්ත කන්න. ඔය සතිය කියන එක හිතන්න යන්න එපා විනාඩි ගණන් වලින්. සතිය කියන එක හිතන්න යන්න එපා තප්පර ගණන්. සතිය කියන්නේ මේ චිත්තක්ෂණේ විතරයි. හිත නරක වෙලා නැහැ හිත නරක වෙලා හිත විසිරලා නැහැ හිත විසිරලා හිත සංපත් වෙලා සංපත් වෙලා. ඒකට මේ නානත් සංඥාවට දාලා ගත්තොත් විපස්සනාවට පාර කාපට් කළ දුන්නා. අපිට මේ දැනුම පාවිච්චි කරන්නෙම නෑ. අපේ දැනුම මලකඩ කාලා තියෙන්නේ. අපේ දැනුම අපි අවාසියට හරවගෙන තියෙන්නේ. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා thin slicing of time කියලා. කාලේ ඊටාම තුනී කොටස් වලට කඩලා බලනද ආශ්වාසයත් එකයි ප්‍රශ්වාසයත් එකයි. වමත් එකයි දකුණත් එකයි. ආශ්වාසයයි වමත් එකයි ප්‍රශ්වාසයයි දකුණත් එකයි මේ සියලුම දේවල් සමාන වෙනවා පුංචිම කොටසට කඩනකොට. එතකොට දේවල් තේරීමේ අගේ උරුට්ටුව නැතුව යනවා. ඊටාම තුනී කොටසට කාලය කැඩුවොත් හැම චිත්තක්ෂණයම සමානයි. ඒ වගේම මම දැන් ඉන්න තැන විතරක් හිතනද තව පොඩ්ඩකින් හිතන්නත් එපා හිටපු තැන හිතන්නත් එපා. මම දැන් මෙතන. මේක තේරුම් ගන්න හැම චිත්තක්ෂණයෙම නිවන්. මේක ජීවත් වෙන හැම චිත්තක්ෂණයෙම නිවන්. ඕකට බෞද්ධ වෙන්න ඕනේ නැහැ. ගෑනු කෙනෙකුට පිරිමි කෙනෙකුට අඳ බාල කෙනෙකුට පිළිකා හැදිච්ච කෙනෙකුට දූෂණයට ලක් වෙච්ච කෙනෙකුට කුඩු ගහපු කෙනෙකුට හිරේ ගිය කෙනෙකුට ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන්. ඒක ආගමික කට්ටිය කියන්න කැමති නැහැ. නෑ ඕගොල්ලෝ නාලා සුදු ඇඳගෙන කඳුන් කිරිපැන් වලින් නාවගෙන අල්තාරේ ගාවට එන්න අපි ඕගොල්ලෝ ආශිර්වාද ගන්නන්නම් කියලා ආගම මොකද්දෝ චාරිත්‍ර වගේක් දාලා ඒකත් එතට දාන. මට උගන්නපු ධම්මික හාමුදුරුවෝ කියන්නේ ඔය සේරම පැත්තක දාපන්. මේ චිත්තක්ෂණේ සතිමත්යක්. එතකොට මේ ඒකත්වයට ගහනවා වෙයි. සම්ප්‍රදායට ගහනවා වෙයි. ඉතිහාසයට ගහනවා වෙයි. හැබැයි මේ චිත්තක්ෂණය ඔබ ගොඩ. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. ඒ මොහොතේ නිවන්. හැබැයි ඊගා චිත්තක්ෂණේ ආය කක්කා. ඔබට තියෙන්නේ ආය කක්කා විදුණ එක තටමලා තටමලා තටවලා පැයකට පස්සේ ඇති. තව එක චිත්තක්ෂණයක් ගොඩ දාන්න. ආන්නේ විදිහට මේ නානත්ත් සංඥාව. ඒ බොහෝ විට අනිච්ච සංඥාවට සමානයි. බොහෝ විට විභජ්‍ය වාදයට සමානයි. බොහෝ විට ක්ෂණබංගුර භාවයට සමානයි. ආන්න ඒක අපිට අඳුල්ලා දෙන්න පුළුවන් නම් අධ්‍යාපන ක්‍රමයේ වශයෙන් පොඩි ළමයෙකුට පොඩි එකා ටීචර්ට උගන්වයි. ඌ අපිට උගන්වන්න දෙන්න එපා. අපි ඕගොල්ලෝ තමයි අපිව කුරුවල් කරන්නේ. අපි ඉන්නේ ඔතන තමයි. පොඩි එකා ඉන්නේ එතන තමයි. වයසට ගිය කට්ටිය මේක ඒකත් සංඥාට දාන ඔබ සිංහල බෞද්ධෙක් ඔබ කතෝලිකෙක් ඔබ මුස්ලිම් මිනිසෙක් කියලා පංගු peeru හදාගෙන නිකාය ભેද හදාගෙන ආරකාන් නැති බංගස්ථාන කරනවා. ඊට පස්සේ ඒක යකාමාක් තමයි. ප්‍රභාකරන් පොඩි කාලේ පානදුරේදී පොඩි කොල්ල වශයෙන් ඇවිල්ලා තියෙනවා බාප්පයි ගෙදර මාමයි ගෙදර. මාමයේ පානදුරේ පැත්තේ තිබුණ කෝවිලක පූසාරිලු. ඉතින් මිනිස්සු හරියට සලකනවලු මේ මුස්ලිම් මේ Hindu මිනිස්සයා. ඕවිලේ. හදිස්සියෙම දෙමළ සිංහල අරගලයක් ඇවිල්ලා මා මාමව රත් වෙන තාර බැරල් එකට දාලා පිච්චුවාලු. මේ කොල්ල බලන්නේ හිටියලු. මෙයාට තේරෙන්නේ නැහැ මිනිස්සු මෙච්චර උග්‍රයි දරුණුයි විසයි කියලා. තොටත් ওই ටික මම කරනවා කියලා හිතාගත්තා. නැත්නම් අහිංසක කොල්ලෙක්. අහිංසක කොල්ලෙක් ඊට පස්සේ ඌ ආය හදන්න බෑ. ඉතින් එදා මේ මාමව පුච්චපු මිනිස්සු හිතන්නේ නෑනේ මේ තව කොල්ලෙක් බලාගෙන ඉඳලා ඒක ජාතිය විරුද්ධව නැగిලායි කියලා. අද අපි කරන හැම දෙයකින්ම ඔය ඒකත් සංඥාවෙන් කරන්න හදන වැඩ නිසා අපේ දරුවන්ගේ හිත කුරුවල් වෙනවා. අපේ හිතත් ළමා ගතිය නැති වෙනවා. අපිට නැවත නැවතත් ඒ ළමා ගතිය මතුවෙලා කරපු සියලු පව් චිත්තක්ෂණයකින් ගෙවන්න පුළුවන්. ඊගාව චිත්තක්ෂණේ පිවිතුරුයි. අන්න ඒකට අනිච්ච සංඥාවේ නානත් සංඥාවේ එක චිත්තක්ෂණයක් ගොඩ දාපන්. එක චිත්තක්ෂණයක් ගොඩ දාපන්. ඒක බැරිනම් මං කියනවා වාලෙක් කියලා, බත් බැලෙක් කියලා, නිරිසතෙක් කියලා, තිරිසනෙක් කියලා කියනවා. උගදෙනෙක් ඉන්නවා මේ කියන්නේ මුළු දවස පුරාම සතිමත් වෙන්න නැත්නම් මුළු දවස පුරාම මේ මානසික අර්පණ එක චිත්තක්ෂණය ඉල්ලන්නේ. එක එක වැරකට එක චිත්තක්ෂණය කරගෙන කරගෙන ගියාම අපිට ඔය පේන බාහිරේ තියෙන බාධා සියල්ලම අලු ටිකක් අරගෙන ෆුක් ගාලා පිඹලා අරිනා වගේ තමන්ගේ සතිය වඩන්න පුළුවන්. මම ඉතාමත්ම කාර්යබහුල ජීවිතයක් ගත කරන ගමන් ওই වැඩේ කරපු කෙනෙක් විදිහට කතා කරා. ඕනම කෙනෙකුට මට කීත හැකි ඔයා ඔය කියන්න හදන කතන්දරේ ඔයාගේ බුබ්බඩකමට කරන කතාවක්, බත් බැලකමට කරන කතාවක්, කම්මැලිකමට කරන කතාවක්, නැති බැරි කතාව. ඔවා කියන්න එපා බුද්ධ පුත්‍රය වශයෙන්. හැකි සංඥාව දීපන්. හැකි සංඥාව දෙන්න නම් මේ ක්ෂණ බංගුර භාවේ ලැබෙන ලැබෙන චිත්තක්ෂණේ අලුත් එකක් ඒක මේ පරණ කරන පව් වලට යටපත් කරලා ඊගා චිත්තක්ෂණය වනසන් දෙපා ආසාදනය කරන්න එපා කෙලසන් දෙපා එහෙම කෙලසෙන ගා කෙනෙක්ගා ඉන්නවත් එපා ඒ බෝ වෙන ලෙඩක් කවදා හෝ එහෙම තැනක ඉඳලා නැගිටපු කෙනෙක් කතා කරන්නේ කොහොමද හැම චිත්තක්ෂණයක නිවන් දොරටුවක් හැම චිත්තක්ෂණයක්ම తాවකාලික නිවනක් ඒක පුළුවන් කියන හැකි සංඥාව ආපු කෙනාට ක්‍රමසා විදි තේරෙන්න පටන් අර ගන්නවා මේක කොහොමද එක දිගට කරන්නේ ඒක මට්ටමක් ගියාට පස්සේ ඒ කෙනා ළඟ ඉන්න අයටත් ඒක බෝ වෙන්න පටන් ගන්නවා සංක්‍රමණික රෝග වාගේ ඒ ඥානාරාම ස්වාමීන් වහන්සේ ළඟ ඉන්නකොට බණ කියලාම නෙවෙයි ඒක කරන්නේ. නිහඬ බණ කියන. ඉරියව්ව පෙන්නනවා. අට ඕන නම් ඕන දෙයක් කතා කරන්න හැබැයි කතා නොකරන හොඳයි. මම ඉන්නේ මගේ සමාධියේ. එපා කවුරුත් බනවන්නේ. බැනෙවොත් ඒ මනුස්සයාගේ බාධායි. බැරිම නම් කතා කරන්න. හැබැයි ඒකේ වෙන්නේ බාධාවක් කියලා දැනගෙන වගකීමෙන් කතා කරන්න. බුද්ධයාගේ දින කොටිය අවසන් දෙපා. අපිට කිසි කෙනෙක් නිවන් දකින්න තියා ආර්ථික සංවර්ධනයක් තියා හිතසුවක්වත් දෙන්න බෑ. ඒක බොරු. යාට ඒ දේ කරගන්නදැල්ල නිකන් හිටපන්. අද මේ මොකද්ද අපි කරන්න හදන්නේ? අනුන් නිවන් දක්කන්න හදලා කොන්තරත් අරගෙන හරක් දක්කන්න වගේ නිවන් දක්කන්න හදනවා. ඒක කරන්න බෑ. ඉස්සලා තියෙන Tamanට මේ ක්ෂණ මාත්‍ර වශයෙන් අර ඒකත්ව සංඥාවෙන් නැතිබරි සංඥාව දෙනකොට නානත්ව සංඥාවෙන් ඇති හැකි සංඥාව දෙන්න ඕනේ. <clears throat> මේ දෙන්න එක ගානට එන්න ඕනේ. එක කරත් එකට යොදන ලද සමාන රෝධ දෙකක් වගේ. එතකොට ගියොත් නම් ඒකත් සංඥා නානත් සංඥා කියන දෙක අතර තියෙන ක්‍රියාශක්තිය තේරුම් අරගෙන ගියොත් මේ අවුරුදු 40 ඇතුළත මයි කිසිම වැඩක් කිසිම තැනක පැටිලා නැහැ. කිසි කෙනෙක් උඹ නොදකින් කියලාවත් නැහැ. මොකද මම දන්නවා නානත් සංඥාට වැඩි වුණා නම් ඒකත් සංඥාව හදාගන්න ඒකත් සංඥාව වැඩි වුණා නම් නානත් සංඥා හදාගන්න කවුරුත් එක්ක කතා කරන්න එපා මේ දෙක සමබර වුණා නම් නිකන් ඉන්ටර්සිටි එකේ නැග්ගා වගේ කාපට් එකේ යනවා වගේ යනවා ඉතින් මට කියන්න තියෙන ඇත්තටම මේක තේරුම් අරගෙන ඒකට අඩුම කැඩුමකට ලැහැති කරගත්තට පස්සේ නිවන් දකින්න ඕනේ නෑ මොකටෙයි ආයේ වෙනම නිවනක් කියලා පැත්තකට බ්‍රිජ් එකට දාලා ලොක් කරුවා වගේ ඉන්න ඕනේ නෑ මේ වෙනකත් එක්කම ඉන්න පුළුවන් නිවන් ලබල නැති බව දන්නවා බෑ අනිවාර්යයෙන්ම නිවනට බව දන්න. අනිවාර්යයෙන්ම නිවනට. ඒක හොඳටම තේරෙනවා කවුරු ඇවිල්ලා කරකවන්න ගියත් කරකවන්න බෑ. මොකද අපි ඒකේනකොට මේකෙන් ගහනවා මේකේනකොට ඒකෙන් ගහනවා. ඒෙන් දාගත්ත මෙහෙන් දාගත්ත වමට සිංහල දැම්ම දකුණට කැපුවා ගියා ත්‍රිවිල් එකක් වගේ. ඒක හරි සිම්පල් වැඩක් නේ තියෙන්නේ. දන්නේ නැත්නම් ත්‍රිවිල් කාරෙන් අහන්න කොහොමද සෙනග මැදින් යන්නේ කියලා. ඌ ගියාට පස්සේ තමයි කට්ටිය දන්නේ කකුල් දෙක දිග ඇරියන මැදින් දැම්ම ගියා. මේ කට්ටිය බලනවා පවුලේ කට්ටියත් එක්ක නිවන් දකින්න මුළු ලංකාව නිවන් දක්වන්න බුදුහාමුදුරුවත් හිතපු නැති එකක්. බුදුහාමුදුරුවත් මේ පව් කොන්තරත් බාරගත්තේ නැහැ. තොග බිස්නස් කෙරුවේ නැහැ, සිල්ලර බිස්නස් කෙරුවේ. තොග බිස්නස් වලට කියනවා ඒකත් සංඥාව කියලා. සිල්ලර බිස්නස් වලට කියනවා නානත් සංඥාව කියලා. ওই දෙකම ඇදී යන්න ඕනේ. ඒක යනකොට අපි යම් යම් පැතිවලින් දැන්න සාර්ථකයි. ඒකයි අපි යම් ආර්ථිකයක් තියාගන්නේ. ඒකයි අපි කීර්ති නාමයක් තියාගන්නේ. ඒකයි අපි යම් ප්‍රමාණික දේශපාලන ශක්තියක් තියන්නේ. නමුත් මේක හරවන්න ඒ ආධ්‍යාත්මික පැත්තට අපි හැරෙන්නේ ඒකට නෙවෙයි. අර ලබාගත් කීර්ති නාමය වැඩි කරන්න හැරෙයි. ආර්ථිකේ නගා ගන්න හැරෙයි. දේශපාලන ශක්තිය වඩා ගන්න හැරෙයි. ඒකට මාරපාක්ෂිකයි. නමුත් මේ උපක්‍රම ටික මේ ක්‍රමසහවිදි ටික අපි යොදා ගත්තොත් මේ ඇතිදේ ඇති හැටියට තේරුම් ගන්න ස්වභාවයට මේ ਸਰුවචන්හන්සේගෙන් පස්සේ අවුරුදු 2600ක් ගියයි කියලා මොකක්වත් වෙලා නැහැ. මොනම විදියකවත් මේ අපිට නිදහස කාරණාවක් කියන්න බෑ. අපි ඉපදිනකොට මේ බුද්ධ ශාසන ටික පිලුණු වෙලා තිබ්බේ. අවපාට වෙලා තිබුණේ කියලා නෑ. භාවනා කරන කෙනාගෙන් බුද්ධ ශාසනයත් බබලනවා. බුද්ධ ශාසනයෙන් භාවනා කරන එකනත් බබලනවා. එයා දැනගන්න ඕනේ ඒකත් සංඥා නානත් සංඥා කියන මේ දෙකෙන් ඒකත් සංඥාවට වැටිලා සැල්ල සරබල දහාරී කියලා නිවනත් දෙයයන් ආන්සර සම්බන්ධ කරන කතා කරන කට්ටිය අනන්තයි අර. ඒකෝ අද්වෛතෝ වේදාන්ත කියලා හේතු කරගෙන යනවා. ඒ වෙන විද්‍යාඥ අනිත් පැත්තට කියන නේ නේ නානත්ත් සංඥා. ඔය දෙන්න එක එක බාල් බූරුවෙකුටවත් නිවන් දකින්න බෑ. අපි ඉන්න ඕනේ දෙක අරගෙන එලාර කමී අරක එකතු කරන හානෝ වගේ දෙක අරගෙන මේ දෙක සම්බර කරනවා කියන එක හැම චිත්තක්ෂණයම කළ යුත්තක් මිස ඒ ඒ ක්‍රමය සුපර් මාකට් එකේ ගන්න නෑ. අරයාගේ දියා Tamanට කොපි කරලත් බෑ. අන්න ඒකට කියනවා අප්‍රමාදිකම කියලා. අවදියෙන් ඉන්න ඕනේ හැම වෙලාවෙම කොයි එකද ඊගාට පාවිච්චි කරන්න කියලා දැනගෙන එලිපත් ඉන්න බලලා වගේ අන්න එතකොට මේ සතියයි අප්‍රමාදයයි දෙක එකතු වෙනකොට අපි මේ සබ්බදම මූලපරියාය තියෙන ඒකත් සංඥාවට යන්නෙත් නැහැ ඥානත් සංඥාවට යන්නෙත් නැහැ හැබැයි හැරෙනකොට දන්නවා මෙයා ඉන්නේ ඒකත් සංඥාව කියලා. හැරෙනකොට දන්නවා මෙයා ඉන්නේ ඥානත් සංඥා කියලා ඉදලා අන්තවාදී. මම මේ දෙක එකතු කරගෙන ඒ දෙකොල්ලට බින්දීලා හිමීට මැදින් දාගෙන යනවා වගේ ඒ ගමන ගියොත් හැම චිත්තක්ෂණයකම අකාලිකව තමයි තේරෙනවා මම ලකුණක් නොතබ ආකාශේ කුරුල්ලෙක් ගියා වගේ මොහොතේ නැවක් ගියා වගේ මග සලකුණු නොතබම්ම ගියා කියලා තමයි තේරෙන්න පටන් ගන්නවා ඒකට කියනවා අකාලික ගතිය කියලා සාසනෙදී ධර්මයේ තියෙන අකාලික ගතිය ඉතින් ඒක හැබැයි මේ ණයට ගන්නත් බෑ කායින්වත් ගන්නත් බෑ බුදුහාමරන්ට පරික දෙන්නත් බෑ හැබැයි ඒකට යෝනිසෝ මනසිකාරය තියෙනවනම් සති සම්පජඤ්ඤය තියෙනවනම් ඒ ක්ෂණ සම්පත්‍ය උපය ගන්න පුළුවන් ඒක සමායෝජනයක් සමவாயක් සමතුලිතතාවයක් ඒ සමතුලිතතාවයේ ඥාන පිරිමි ભેදයක් නැහැ ඒ සමතුලිතතාවයේ පැවිදි පැවිදි ભેදයක් නැහැ බෞද්ධ බෞද්ධ ભેදයක් නැහැ ඒක එච්චර ලස්සනට දේශනා කරපු එක උත්තරමන් ආංශේ සරුවචනාංශේ විතරයි. ඉතින් අපි ඉන්නේ පාරේ හැම වෙලාවෙම අපිට මේ දෙකෙන් එකට කොර වෙනවා. පැත්තට අදිනවා දැනගන්නකොට මේ මේ වෙලා තියෙන ඒකත් සංඥාවට ගිහිල්ලා මේ තියෙන නානත් සංඥාවට ගිහිල්ලා මේ දෙක මැද මේ රතේ සම්බර කිරීම කියන මේ මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් නිරෝධගාමිනී ප්‍රතිපදාව පැහැදිලි හැකියාව අපේ මනසේ තියෙනවා. ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ සංසාරයට තියෙන ආශාව නිසා. ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කාම නිසා. කාම ගුණ නිසා. මේක ක්‍රියාත්මක වෙනකොට කාම ගුණ ඉබේම හැලෙනවා. ඒ මොකද මේක ඊටාම ශ්‍රේෂ්ඨ ගණේ සමතුලිත රසයක් මේකේ තියෙන්නේ. ඒ රසය ධම්ම රසයේ සියලු රසයට වැඩිය වැඩි. ඉතින් ඒක එනකන් ඉන්න එපා. දැනට තියෙනවා. මතුවෙන්නේ නැත්තේ අපේ හිතේ ජඩ ගන්න නිසා අපේ හිතේ ෂටගතිය නිසා, අපේ හිතේ මායාව නිසා, අපේ හිතේ තියෙන වංචනික ගතිය නිසා ඒක කාටවත් අයින් කරන්න බෑ. මම මේක දකින්න ඕනේ. දැකලා කියන්න බුදු කෙනෙක් අපිට ඉන්නවා, සත්පුරුෂෝ ඉන්නවා කියලා ඒ අහිංසක භාවයට එනකොට මේ දෙක සම්බර කරන්න ලේසි. ඉතින් ඒ මතක් කිරීමත් එක්කම දවසේ ධර්ම දේශනාව නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ශිළුම දෙනාට තමයි ළඟ තියෙන මේ ආයුධ උපකරණ පෙළගස්සලා මේ මධ්‍යම ප්‍රතිපදාව වෙතන වෙතන සකස් කරගන්න ඥානයේ පිණිස මේ මේක හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අපි බ්‍රහස්පතින්දා දේශනාවෙන් පස්සේ පොඩ්ඩක් වෙලා ගන්නවා. ධර්ම සාකච්ඡාවක් නැත්නම් කයිවාරුවකට. ඉතින් මම ඉල්ලා ඉන්නවා කාට හරි මේ දැන් කරන ලද ප්‍රකාශන මත හෝ තම තමන්ගේ ආධ්‍යාත්මික භාවනා මත හෝ සාකච්ඡාට සුදුසුයි කියලා මාතෘකාව ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා නැත්නම් අපි එත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කිරීමේ අපේ සතිವಾರය સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. පිටිපස්සේ ඉන්න අයට ඇහෙනවද සාංශ කියනවා? ඇයිනේ. ඒ නිසා මම නැවත ඒක පුනරුච්චාරණය කරන. එතකොට මම ඇත්ත කියනවාද කියන එකයි ස්වාමීන් වහන්සේ දැන් තාකි ආධුනිකයෙක් වශයෙන් භාවනා කරනකොට ඇතුලේ නිකම් පාලනයක් නැහැ කැරකෙන ගති වගේ එනවා. ඒක එන්නේ තද බල විදිහට හුස්ම ගන්න නිසාද එහෙම නැත්නම් මොකක් නිසාද කියලා දැනගන්න කැමතියි කියලා සමහරක් කොටස් දේශනාදී පැහැදිලි වුණා. නමුත් මේක පිළිබඳව සාකච්ඡාට ලක් කරමු කියලා. ඉතින් මගේ ප්‍රශ්නේ තමයි Tamange ඇඟ ඇතුලේ සිදුවෙන මේ අසමබරතා එහෙම නැත්නම් මේ එකක් සීතල වෙන එකක් රත් වෙනවා වගේ විවිධාකාර විරුද්ධ බලශක්ති ක්‍රියාත්මක වීම දැනගන්න ලැබිච්ච එක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියන එක. හොරෙන් කියන හොඳ දෙයක් කියලා. සබහා මොකද කියන්නේ? එහෙම නැත්නම් මං කියනවා මොලේ ඇතුලේ පිළිකාවක් වර්ධනය වෙනවා. එයාට ඒක ෂුවර් නෑ. දොස්තර කාඩ් ගියාට පස්සේ හරියට මෙම්මාරා ස්කෑන් එකක් කරලා කියනවා මේක මැලිග්නන්ට් ටියුමර් එකක් තියෙනවා මාස දෙකකින් මැරෙනවා. එතකොට මේ මාස දෙකකට කලින් තමයි මැරෙන බව දැනගන්න ලැබෙන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? දැනගත්ත දවසේ ගෙදර ඔක්කොටමත් කන්න බැරුව යනවා heart attack වෙනවා මේ මිනිහටත් heart attack වෙනවා දොස්තරට බයින මා කාලකණි දොස්තර කෙනෙක් බලන්න මේ කියූප වෙලාවේ ඉඳලා ඔක්කොම අපි මුළු පවුලෙම සමගිය සමාදාන ඉවරයි කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා තිබ්බ දැනගෙන හිටියේ නෑ. ඒ නොදැනීමේ ආශිර්වාදයේ gedara කට්ටිය රැයටත් කාලා ජොලි කරලා හිටියා. දැන් මේ ඇත්ත දැනගැනීමේ සාපේ නිසා කට්ටියට heart attack දොස්තරට බයින. ඉතින් මේ දැනුම මේකට දැනුම කියන්නේ දැනුම කවදාකවත් බාධාවක් වෙන්න බෑ. එහෙමනම් දැනුම හොඳ වෙන්න බෑ. ඒ නිසා අපි මේක සතියේ නැත්තම් මේකවත් දන්නේ ඒක ඒක නොදැනීමේ ආශිර්වාදයි. ඊට ඉස්සෙල්ලා මේක දැනගන්නේ කොහොඳයි ඊට පස්සේ බලන්න තියෙන මේක ආයෙසරයක් කරලා බලන්න එදාට යන්නේ මේක එනකම් බලාපොරොත්තු වෙන්නේ නොදකින් කිය පැත්තෙන් නෙවෙයි. මේ ඉඳගෙන ඉන්නකොට කැරකිල්ලක් එනවා. පාලනය කරගන්න බැරි තත්යක් එනවා. ලෑස්ති වෙලා ගියොත් ඔක සම්පූර්ණයෙන් වෙනස්. ඒකයි භාවනාචීන අපිට තියෙන ටූල් එක අපිට සුනාමි එන බව දැනගෙන හිටියනම් 50000ක් මැරෙයි කියලා හිතනවා. ජපානයේ හැමදාම කට්ටිය විනෝදාංශ පිළිබඳව ගෙනියනවා මේ කලපුවලට මුදුවට සෙල්ලම් කර ඉන්න ගමන් බෙල්ලයක් ගහලා කියනවා දැන් සුනාමියක් එනෝ කියලා සුනාමි ට්‍රේන් කරනවා. මොකද නිතර එනවා. එක එක්කත් මැරෙන්නේ. ඇත්තටවත් මැරෙන්නේ බෙල්ලෙක් ගහපු ගමන් කට්ටිය දුවනවා. අපි දැනගෙන හිටියේ නෑ ගාල්ලට සුනාමි ගහලා පැයක් ගියා කොළඹට ගහන්න. මුලතිව් වලට ගහලා පැයකට වැඩි වෙලා ගියා ගාල්ලට ගහන්න. එකෙක් දැනුම් දුන්නේ ඒ දැනුම නෑ අපට. තිබුණා නම් බේරෙනවා. නමුත් මේ කොහෙද මන් දන්නේ වන උද්‍යානයක මේ සුද්ධ සුද්ධිය ඇවිල්ලා අලිය පිට හිටියලු වෙලා. අලියා ගෙලින්ම කැලේට ගියා. අලියා මොහොතේ තියාට ගියේ නෑ. එක අලියෙක් මරුන්නේ නෑ. ඌ පොළවේ දන්නවා මේ සුනාමි එනකොට ඇති. අපිට සුනාමි නෙවෙයි මොනවද වෙනවත් තේරෙන්නේ මොකද මේ වර්තමාන මොහොතේ නැහැනේ. ඉතින් වර්තමාන මොහොතේ හිටපුවාම දැනෙන දේවල් හැම වෙලාවෙම උනන්දුකාරක දේවල් නෙවෙයි. ඒකයි අපි හැම වෙලාවෙම අසතියෙන් ගත කරන්නේ. අල්ලපු ගෙදර ගෑණිගෙන බලනවා, පත්‍රේ බලනවා, ටෙලිවිෂන් එකේ බලනවා, නවකතා බල බල ඉන්නවා. මොකද එතකොට අර ඇඟ ඇතුලේ තියෙන මොනක්වත් තේරෙන්නේ මරණ මොහොතේ. මොකෝ ඔහොම ඩක්කාලා ඉදිරියට ආපුවාම කිසිම ලෑස්තියක් නැහැ. දැන් ලෑස්තිලා යන්න පුළුවන් අනිදාශ මට මේක එයි කියලා ආයෙසරක් කරන්න. කරනකොට ඒක එන පෙරමග ලකුණු දකින්නකොටම අපි ඉමුනයිස් වෙනවා. අපි ප්‍රතිශක්ති ජනක වෙනවා. ඒක බුදුම ශක්තියක්. ඒක මේ බුදුහමර දෙන එකක් නෙවෙයි ධර්මතාවයක්. ඕනම දෙයකට ලෑස්තිලා ගෙමිනිය කොට. ඒකයි බේටන් පවල් සාමි මේ බාහිර දක්ෂ ව්‍යාපාරය ඇති කළ කිව්වේ සූදානම් ශරීරික. ඉස්ලාම් උගන්වන්නේ සූදානම් සති. බුදුරජාණන් කිව්වේ අප්පමා දේන බික්ක වේ සම්පාදේත වය ධම්මා සංඛාරා. මුළු සංස් සාසනයම එක වචනයක්. ඔකට ලානි දවස් ලෑස්තිලා යන්න ගියාම පොතක් ලියන්න හිතෙනවා. ඒක එන බව ලෑස්තිලා ගිහිලා ආපුවාම ඒක පරිේශෙන්ට අමුද්‍රව්‍යයක් වෙනවා. බයක් එන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් අපිට කරන්න බෑ බුද්ධ ශාසනය නැති කාලෙක. බුද්ධ ශාසනය තියෙනකොට විතරයි බුදු කෙනෙක් ඇවිල්ලා කියන්නේ පෙන්කලකල ඉන්න පුළුවන් පුතා. එනකොට මෙන්න මේ වගේ දේවල් එන්න තියෙනවා. ඒකට ලෑස්ති වෙලා ඒක සඳහාම පැය පැය භාගයක් හමාරක් ගත කරලා හොඳට පట్టල වාඩි වෙලා හයියෙන් හුස්ම ගත්තත් කමක් නැහැ. හිමීට හුස්ම ගත්තත් කමක් නැහැ. කරකිල්ල ආවත් කමක් නැහැ. කරකිල්ල නාවත් කමක් නැහැ. ඒකට ලෑස්ති මනස. අපි ඔච්චරයි උගන්වන්න ඕනේ ළමයෙකුට. කිසිම දවසක දෙමාපියෝ එහෙම උගන්වන්නේ නැහැ. එහෙම වෙනවා නම් දුප්පත් දරුවෝ කියලා කියනවා. මේ එහෙම ලෑස්තිලා ඉන්න එපා. අපි ළඟ සල්ලි ටිකක් තියෙන්න ඕනේ. රක්ෂණයක් තියෙන්න ඕනේ. පොලිසිය ලොක්කෙත් දැනගෙන ඉන්න ඕනේ. മന്ത്രിතුමා දැනගෙන ඒකට උඹට බයින්න දෙන්නේ නැහැ. ලෑස්තිලා ඉන්න බෑ. ලෑස්තිලා ඉන්නේ නැති බැරි කට්ටිය කියලා. අද දෙමාපියෝ දරුවෝ නොම කරින්නේ ඔන්න ඔය විදියට. දරුවා තුල තියෙන ඇත්තම ලෑස්තිීමේ ශක්තිය අපි තුලත් තියෙනවා. අපිව කාබාසිනිය කරලා තියෙනවා අපේ මේ දැනුමෙන් සහ අපේ විශේෂ කුසලතා නිසා. විශේෂ කොතර නැතුව මොනක්වත් නැතුව අර සුනාමියට වෙච්ච අලියෙක් වගේ හිටියා නම් ගින්නේ සුනාමියක් කියලා උදන්නේ. ඌ යන්නේ නැහැ මූද පැත්තට. ඉතින් බුදු කෙනෙක් පහළලා තින්නේ අන්නේ අවදි භාවය ඇතිකරනද ඒකදී හැමදාම ආධුනිකයෙක් කියලා හිතාගෙන එක හරි ලාභයි. ඒක තියෙනවා තාමේ පොත සිංහලට දාලා නැහැ. Zen mind beginners mind කියලා මේ ආධුනික මනසක් ඇති කරගන්න ආධිකම්මික මනසක් එහෙම නැත්නම් නවක මනසක් එතකොට භාවනාව පරිශීනක් විදිහට කරලා වැරදුනාට ප්‍රශ්නයක් නැහැ. පරිශීනක් නේ කරන්නේ. ඒ භාවනාවේ ඇති වෙන මේ ආසාත්මක ලක්ෂණ සියල්ලම සූදානම් වෙලා යන්න කියන එක තමයි දෙන්න තියෙන උත්තරේ. එතකොට ඒක තවදුරටත් හුනියමක් වෙන්නේ නැහැ. තවදුරටත් බයලවන්නේ නැහැ. මේකේ පටන් ගන්නත් එක්ක විදිතින් එක ඊළඟට මෙතන ඊළඟට කියන්නේ වම්ට යන විට වම විනුඹ වදිනවා ඊළඟට පිට පිට ඇමිලි දක්වා එනවා ඊළඟට මේකෙන් යලිත් එස වෙනවා ඒකට හිත මෙතනදි තිබෙන්නේ මෙතන එසවීමක් මතක තිබෙනවා ඒකට මෙහෙම කතාවක් කටුකුරු දේශනාසි කියුණා මම දන්නේ නැහැ. ඒක මම ඇහුවට පස්සේ නෑ කිව්වා. පච්චාපුරේ සංඤී කියලා එකක් තියෙනවා. පෙරපසු දැනුමක්. එකක් ගෙවෙනවා එකක් අල්ලනවා. ඉතින් ඒ දෙකේදී මේ රිලේ රේස් එකේ ගිහිල්ලා එක්කෙනෙක් අතින් අනිත් එක්කන බැටන් එක මාරු කරන වෙලාව. වැටුනොත් පාඩුයි. බැටන් එක වැටුනොත් පාඩුයි. ඒක දෙනකොට කියනවා දුවන කෙනා වම් අත පිටිපසට කරන දුවන්න දෙන කෙනා දකුණු අතින් දෙන්නේ කියලා. ඒකට වැටෙන්න තියෙන අඩු මෙයා බලන්න ඕනේ නැහැ බැට් එක දිහා. ඒ වගේ අපි දන්නවා මේක බැලුවොත් මේක පේන්නේ මේක බැලුවොත් මේක පේන්නේ. ඒ නිසා අපි යම් ප්‍රමාණයක් ලෝකේ ගැන දන්නවනම් ඒ දැනුම නිසා අනික් සියලු දැනුම අපි වාර්ණය කරලා තියෙනවා. අපි දන්න පොඩ්ඩ නිසා ලෝකේ අපිට නොපෙනී ගිහිල්ලා. දන්න පොඩ්ඩක් කියලා කියන්නේ විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කිරීමක් කියන එක තේරෙනවා. විලුඹ බලන්න ගියොත් ඇඟිලි මතක නැති වෙනවා. ඇඟිලි බලන්න ගියොත් ඔළුව තෝන්තු වෙනවා. මේක හැමදාම මේක වෙනවා අපි මෙතෙක්කල් නොදැන හිටියා. දැන් වැඩ කරන්න ගියාම රිලේ රේස් එකේ බැටන් එක මාරු කරන එක දැන් අපිට විශේෂ සිද්ධියක් වෙලා. ඉතින් මේක බලන්න හිටියොත් ඉවරයක් කරන්න හම්බ වෙන්නේ අපිට තේරෙනවා කොච්චර අවදියකින් ඉන්න වේද හුස්මක් ගෙවලා අනික හුස්ම ගන්න අතරමැද ගැටි ගැහෙන හැටි. වම තියලා දකුණ ගන්න හැටි. ඒක තමයි ඔය සත්ත්‍ය මේ රූප සත්ත්‍යක භාවනාදී කරන්නේ. ඒක බත්කටක් කාලා ඊගාව බත්කට කන්න ඉසල මැරෙන්න ඉඩ තියෙනවා. ගත්ත හුස්ම පිට කරන්න ඉස්සලා මැරෙන්න ඉඩ තියෙනවා. පිට කර හුස්ම ගන්න ඉස්සලා මැරෙන්න ඉඩ තියෙනවා. අපි මේවා නොදැන හුස්ම කෝටි කීයක් අරන් ඇද්ද දැන්? පියවර කොච්චර ඇවිදලා ඇද්ද? ඉතින් ලැබිච්ච බුද්ධෝත්පාද කාලයේ કોઈ કોઈ manussත්ව ප්‍රතිලාභයේ ක්ෂණ සම්පත්තියේ මුකුත් නැහැ. දැන් යන්න ගිය ගමන් අපිට මේ දෙක අතර ප්‍රශ්නයක් මතු කරලා පෙන්නනවා. මේකේ ගෙවීම සහ මේකේ අල්ලා හිටීම. පච්චාපුරේ සංඥාව. එතන තමයි අපේ මොලේ විවෘත වෙච්ච නැති පැතර දොර ඇරෙන තැන. නොදන්න දේ දන්න දේ නිසා නොදන්න දේ විශාල ප්‍රදේශයක් නැති වෙනවා අපට. මම එකක් ඇල්ලුවොත් අනිත් ලෝකෙම ඔබට නැති වෙනවා. එකක්වත් අල්ලන්න එපා. මේක ගෙවෙන හැටිත් බලපන්. ඒක හිතට බාර දීපන්. උඹට ඕන බලාගනින් මම ඇවිදිනවා. ඊගාවෙන් හැරෙත් බලනවා. ඊගාවෙන් හැරෙත් බඳොට මේ බල සම්ප්‍රේෂණය බල මාරුව එහාට මෙහාට. తాවකාලික රජයක් තියෙන රජයක් මාරු වෙන්නේ. අපි වෙලාගෙන හැම වෙලාවෙම බලනවා తాවකාලික රජ විතරයි. මොක දන්නවනම් මේ පොළවේ මයි කිලෝ යෙත් බැලුව 67ක් කිලෝ. ওই කිලෝ 67 ඔගේ මාරු වෙන ඔක්කොම සූක්ෂම දේවල් ඇස්සේ. ඒක දිහා බලනකොට ලෝකයක් තියෙනවා. අපි සර්කස් කාර්යයකට වැඩි යමක් එතන කරනවා. මේ සුලංගිල්ලට ගන්න ඔක්කොම අරගෙන ඒක එහෙම තල්ලු කරලා බිලුපට දෙනකොට කිලෝ 40 67ක් කියලා හිතන්න. කොච්චරද බර? 75. බර වැඩි කොට්ටු මට වැඩිය කෙට්ටු වෙන්න ඕන. උසෙනකොට බර වෙනවට කවන්න. 75 වැඩි බඩු කරගන්න එක වෙනම කතාවක්. නමුත් කිලෝ 75ක් මේ මාරු වෙන හැටි දන්නේ. සිමෙන්ති කොට්ටක් උසලා තියෙනවා. අතින් කොහොමද කෙලිය? මේ අතින් ගන්න මේ අතර ගන්න කියොත් අපි කිලෝ 70 ගණන් මාරු කරන ඔය ඔය තක්කු මුක්කු ආසේ. ඒකට අපි ඒ ඒ මාරුවේදී කොච්චර අවදියෙන් හිටියත් අපිට තේරෙනවා පොඩ්ඩක් දැනගත්තොත් විශාල ප්‍රදේශයක් නොදැනීමකට අපි අපි එකඟ වෙනවා. යමක් තේරුවා කියන්නේ සියල්ල අනිත් ඔක්කොම ප්‍රතික්ෂේප කිරීම. සාපයක්. ශාපයක්. අපි දන්න විශේෂ දැනුම නිසා අපිට මුළු ලෝකෙම අහිමි වෙලා තියෙනවා. ওই විශේෂ දැනුමට නොගියා නම් අපි ලෝකේ ගැන ඊට වැඩි දැනුමක් තියෙනවා. ඒකමයි අපේ අත්තම්මල මුත්තමලාට තිබුණේ. පන්ති කාමරයට ගිහිල්ලා අවුරුදු 5 ඉඳලා 25 දක්වා කාලේ නාස්ති කරේ නැහැ. හිටියේ වත්තේ පිටියේ. ওই මොන විශයක්වත් දන්නේ නැහැ. ඒ නිසා විශේෂත් නැහැ යත්තන්. අපිට විශේෂ දැනුම සා විශේෂ. විශේෂ කහලා තියෙන්නේ. නිසා ඔය තඩමාරු පොඩ්ඩක් බලන්න. උද්ද තැනක් අල්ලලා තියෙන්නේ. ඒකම දක්න සුළුව පියවර කීයක් යන්න පුළුවන්ද කියලා. ඇත්තට සමහරවිට කරකොල වැටෙනවා. කලන්ත ඇදලා වැටෙනවා. ඒකයි කියන්නේ පඬිතට ඉදන්න යන්න බෑ කියලා. ආදිනවනේ. බල්ලු බලලු යනෝ ගාණක් නෑ. පඬිතයා යනකොට මේ කකුල අරගෙන මේ කකුල ගන්නකොට ඉදන්න කියනකොට මේක ඇදගෙන යනවා. සක්මන් කරන්න ගියාම කට්ටිය ඩෝප් කියනවා වගේ. එදා ගිය වෙලාවේදී මම හිතේ කවුද මන්ද නැගියේ මේ මේ වාරියපලර පොඩි ළමෙක් කතා කරේ හිටිය නේද? රිපෝට් එකේ කියවනවා ඒ ළමයා. එළම කියන සක්මන් කරනකොට වෙන වෙන ගතියක් ආව වැටුණයි කියලා කිව්වා. නැගිටලා ආයෙ සක්මන් කරා. ඊට ටික වෙලා ගියාට පස්සේ යාගේ මල්ලි කතා කළා කිව්වා පරියන්කේ ඉන්නකොට ඩොග් ගාලා වැටුණලු. ඊට පස්සේ මන් දිගට භාවනා කරාලු. ඉතින් අවුරුදු 13ක කෙල්ලෙක් සක්මණේදී ඇදගෙන වැටිලා. මම බය හිතුණා. බයක් ආවේ නැතුල ඇයි වෙන්නේ කියලා. මම කව මොක වුණත් ආයෙ වැටියන්. මල්ලි වැටලා තින ඉඳගෙන ඉඳ දූට බය හිතිලා. කන්ට්‍රෝල් කරන්න බෑ. මොන විදිහින්වත් මේ මේ බුල් මේ ත්‍රිකෝණේ දාලා හිටියාම බලන්න මේක කොච්චර තද බල ගොඩනැගිලි නිර්මාණය මේක කඩාගෙන වැටෙනවා. මං කියන්නේ වැටෙන්න කියලා. භාවන හොඳට කෙනෙකුට වැටෙනවා කියලා කිව්වයි කියලා කට්ටිය වැටෙන්න බලගන්නේ. වැටෙන්න නෙවෙයි මම මේ කියන්නේ. ඇත්තටම පොළවේ පය ගහලවත් යන්න බෑ මේ දැනුම උඩට එනකොට. එතකොට අපි වේගෙන් කෝච්චිය අල්ලන්න යනකොට කවදාකවත් වැටලා තියෙනවද? මොකද කාමෙටනේ. ඒක ගීගහ වගේ යනවා. මේ මේක දැනගන්න යනකොට පොළොව පට්ටල නෑ. සමබර නෑ. ඉතින් ඒකයි තරුවචනන්සි කියන්නේ කැලියට ඵලයන්. රුක්ක මූලවගත වියන්. ශූන්‍යාකාරගතලෝ පරිශන කරලා බලපන් උඹට උඹවත් නෑ. ඔය කයවත් ඔය හිතන විදිහට බොඩි බිල්ඩින් කරලා ජූඩෝ ගහලා කුන්ෆු ගහලා අනම්මන මොකක්වත් නැහැ දෙක පොල්ලක් කඩලා දීපුවාම <laughs> ඔය කුන්ෆු ඔක්කොම දෙකනේ යනවා. ඉතින් බයටනේ ඌ පුරුදු කරන්නේ. අපිට මොකටද කුන්ෆු? අපි කියනවා පුළුවන් නම් වම් කකුලෙන් දකුණු කකුලට කිලෝ 70 මාරු කරපන්. කීයක් මාරු කරන්න පුළුවන්ද? දාන්නේ දෙකක්වත් බෑ. ඒක අපි අරගන්නවා අභියෝගයට අරන බලනවා කාටත් කියලා දෙන්න ඉස්සෙල්ලා මට පියවර කීයක් සිද්ධාර්ථ කුමාරයා පියවර හතක් තිබ්බා. ඉපදිච්ච ගම. එයා කෙලවට ගිල කිව්වා අග්ගෝ අමස්මි ලෝකස්ස ජිට්ටු අමස්මි ලෝකයේ පියවර හතක් අපිට බෑනේ පියවර හතක් තියන්න. තාම ඉපදිලාවත් නැහැ වගේ නිසා ඒක හොඳට අධ්‍යයනය කෙරුවොත් අපි මේ එක ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට මාරු වෙනකොට වැඩක් කරනකොට දකුණු අතින් වැඩක වැඩියෙන් වැඩ කරන හැටිත් වමත කොර වෙලා තියෙන හැටිත් දකුණු අතින් වැඩ කරන මනුස්සයා වමෙන් කිලියන් හිතන්නේවත් නැහැනේ. වමෙන් ලියන මනුස්සයා දකුණෙන් කරන්න බෑනේ. ඒ වගේ තමයි මේකෙදි වම දකුණෙන් බර මාරු කරනකොට කවදාකවත් වමෙන් දකුණට මාරු කරන හැටියයි දකුණෙන් වමට මාරු කරන අතර සමාන නැහැ. ඒක සක්‍රීය කකුලක් තියෙනවා එකක් සොත්ති කකුලක් තියෙනවා. සොත්ති කකුල ඇදිලා යනවා. ඒ නිසා අපි කන්දක් නගිනකොට හෙලක් පයින්නකොට ඉස්සරහා වෙන කකුලක් තියෙනවා අපිට ආවේනිකේ කකුලක් තියෙනවා. ඒක දකුණු අත වගේ. අන්න ඒක දන්නේ නේ අපි කොච්චර ඇවිද්දත්. ඔය මේ බර මාරු වෙන අවස්ථාව හොඳට බලන් හිටියොත් පේනවා. මේකෙදි වමෙන් දකුණට ලේසි දකුණෙන් වමට නිකන් ඇබ්බැහියට යන්නේ. ආන්නේ ටික දැනගත්තා නම් තේරෙයි මේ විදියට දිගටම ජීවිතයේ පියවර පියවරක් පාසා අසමබරව ඇවිදිනකොට කයට කොච්චර වෙහෙසක්ද කියලා. රාමුවට කොච්චර වෙහෙසක්ද ලෙඩ නොවි කොහොමද හිටින්නේ? සරුවච්චන්හන්සේට විතරයි සුපතිට්ඨිත පාද තියෙන්නේ. සරුවච්චන්හන්සේ විතරයි පොළවේ සම්බරව ඇවිදින්න පුළුවන්. අනිත් හැම කෙනාම ඇවිදින තාලෙන් කියන්න පුළුවන්. කේල් ගහ ගන්න දැන්නේ පොල් ගහ ගන්න දැන්නේ කියලා දූත ලකුණෙන් කියතයි. එක්කෙනෙක්වත් ලෝකේ සම්බරව ඇවිදින්නේ නැහැ. ඇවිදින බව දන්නේ ඇවිදින්න නැති බව එහෙම සම්බර නැති බව දන්නෙත් නැහැ. නමුත් අර තඩමාරු වෙලාවදී බලන්න ගියොත් පච්චාපුරේ සංඥා ඇතුව බුදුඥානසික රත චක්‍රයකට සම්බන්ධ කරලා ඒ කාරෝ කියලා පෙන්ලා දීලා තිනවා. ඒ කාර්යයේ ඉඳලා අනික් කාර්යයට බලේ මාරු වෙන හැටි. අපි හදලා පල්ලෙයත් ගහලා තිබ්බා. කකුලේ කකුලේ යනකොට රතේක අරේ මාරු වෙන්න ආසේ ඒ නිසා සතියට නමක් දීලා තියෙනවා ඒ කාරෝ කියලා. එච්චර දක්ෂ ඒක සංසිද්ධිය විස්තර කරන වෙන කිසිම උපමාවක් ලෝකේ නැහැ. ඒක දීලා තියෙන මොකද්ද කිව්වේ සූත්‍රේ? ලකුණ්ඩක වද්දී සූත්‍රය. මාතේ නම තිබ්බට අනාලේ හැමරක පොත පරිවර්තන කරලා කොහෙද කියලා සෝස් එක දන්නේ. ඒ සාරේ ඒකාරෝ කියන එකට ඒක දාගන්න මේ උදාන පාළියේ තියෙන්නේ තියෙන්නේ ලකුණ්ඩක වද්දී හාමුදුරු කියලා කියන්නේ කොටම හාමුදුරු කෙනෙක්. මිනිස්සු උසුළු ඉසුළු කරනවලු. රහතන් වහන්සේ නමක්. අනේ එයා පිළිබඳව බුදුහාමුදුරුවොත් පොඩි හින්ට් එකක් ගහලා තියෙන්නේ. ඇවිදිනකොට කකුලෙන් කකුල මාරු වෙනකොට එක්සල් මේ බොස්කිඩියේ ඉඳලා අර මාරු කර කර අර මාරු කර කර පරිදී තියෙන ශක්තිය පොස්කිඩියට සම්පාද කරනවා වගේ තමයි කකුල වැඩ කරන්නේ. ඒකට එච්චර දක්ෂ උපකරණයක් ලෝකෙම නැහැ. මේ කකුල් දෙකෙන් ඇවිදිනවා කියන එක දෙපා සතාගේ එච්චර දක්ෂයක් කොහොක්වත් නැහැ. දන්නේ අපි ඒක දැනගත්තට පස්සේ හිතනවා මේ පච්චාපුරේ සංඥා දාලා තමයි මෙහෙම මෙහෙම වෙන්න බලන්නකො. පොල් පිට පාගනවා වගේ. මේ කකුල් දෙක යන ගමන් එක පාට නතර කරලා බලුවොත් මේ අමිත් නැහැ දකුණෙත් නැහැ මේ දෙක අතර මේ ඒක ටිකක් අහුවෙලා තිබුණා මේ ඕගොල්ලෝ අන්තිම අන්තිමට කරපු සති සක්මන් භාවනාවේදී ඒ කෙල්ලගේ කකුලට හොඳට කැමරාව දාලා තිබ්බා. ඒ මේ විලුඹේ ඉඳලා මෙහෙම ඒ හිතලා කරන එකක් නෙවෙයි ස්වභාවයෙන් කැමරාව වැඩ කරනකොට ඒක මේ විලුඹ ඇඟිලි වලට එනකොටම ඊගාව කකුල මෙතෙන්ට ඇවිල්ලා ඒක මෙහෙම කැරකිලා යනවා. ඒ කෙල්ල දැනගෙන නෙවෙයි. හැබැයි කකුලට අල්ලලා තිබුණ ගානට හරියටම රත් චක්‍රේ පේනවා. ඉතින් ඒක සක්මන් කරනකොට අල්ලගත්තොත් පොළොව දිනකන් යන්න හිතෙනවා. නකමලු ඉවරුනොත් ඇවිදින්න හිතනවා මේ ඇති වෙන වෙනස. එම් පියවර කීයක් යන්න පුළුවන්? ඈ? ඈ? ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරට වැඩි පුළුවන්. ඒ කියන්නේ ඉපදිලා හත ඒ දැන් 12 දාතුණු කරගන්න එකයි තියෙන්නේ. එහෙමම පොඩ පොඩ සැලසුම් කරගෙන යන්න ඕනේ මේ මාරුව බලන්නේ මම. ඒ මාරුව දැනගෙන පියවර කීයක් යන්න පුළුවන්? ඒකේ අනකොට වෙන්නේ දෙයක් කල්පනා කරන්න බෑ. කල්පනා කරුවොත් කඹේ ඇවිදින මිනිහා වැටුණා වගේ කඹේ වැටෙනවා වගේ ඔක්කොම කඩලා යනවා. එන්නත් ටිකක් වෙලා යනවා. හරියට කඹේ ඇවිදිනවා වගේ තනි රේල් පීල් එක යනවා වගේ අපි ඒක පොඩි ළමයින්ට කරන්නේ සතිපාසලේ මේ වගේ කඹයක් මැදි තුන් ගුණයක් හතර ගුණයක් මහත කඹයක් හිතන්නකො. කඹයක් දාලා දෙනවා මෙතනින්ලා අතෙන්ට යනකම්. කියන කඹේ උඩ ඇවිදින්න කියලා. එහෙනම් ඇද්දක වහගෙන කඹේ උඩ ඇවිදින්න කියලා. දැන් පුළුවන්නේ <clears throat> පයට අහු වෙනවනේ. එහෙම කරගෙන යන ගමන් කියනවා දැන් පස්සෙන් පස්සට එන්න කියලා. එල කඹේ අයින් කළා කියනවා දැන් පස්සෙන් පස්සට එන ගමන් පියවර තියෙන හැටි බලන්න කියලා පොළොවේ. ඉතින් ඇටෙන්ෂන් කිව්වම බුද්ධ ඇටෙන්ෂන් එකක් තියෙන පස්සෙන් පස්සට යන්නේ කකුල තියෙන හැටි බලන්න ඕන. ඉතින් ඒ වගේ දෙක තුනක් සෙල්ලම් කරලා බෙන්න ඔය චෙකස්ලෝකියාවේ අපි ඇතර සතිය දන්නේ නැති ටීචර්ස්ලා ළමයි ටිකක් අරගෙන කරලා පෙන්නවා. කඹයක් දාලා කඹේ ළඟ තැනක පිදුරු ටිකක් දාලා තියෙනවා. තාතන ගල් ටිකක් දාලා තියෙනවා. තාතන කොට්ටයක් තියලා තියෙනවා. තාතන පුටුවක් තියලා තියෙනවා. කඹේ දිගේ ගිහිල්ලා පුටුවට නැගලා එහා පැත්තට බහින්න ඕනේ. බොරළු ටික පාගලා එහා පැත්තට යන්න ඕනේ. වැලි ටිකක් තියෙනවා. එහෙම එහෙම කරලා අන්තිමට කඹේ නැතුව බොරළු වැලි ඊට පස්සේ අර පුටු අයින් කරලා එක එක එක අයින් කරලා දැන් කියනවා හොකුඩු සක්මන් කරන්න කියලා. ඒකල කියනවා කොහොමද කඹයත් එක්ක බාධකත් එක්ක ඊට පස්සේ කඹේ නැතුව බාධක ඇතුව ඊට පස්සේ කඹෙත් නැහැ බාධක නැතුව ඊට පස්සේ කෙලින් සක්මන් කරනකොට කියලා බුදු අම්මේ කවදාකවත් සක්මන් නොකරපු කෙනෙක් පුදුම අතුලාන්තයකට යනවා. කිසිම බුද්ධ ආගමක් නැහැ. කිසිම භාවනා කතාවක් නැහැ. ගම්බියේ විදින්න වගේ කරන්නේ. එයා පොඩි උන් එනවා ඉඳපු ගමන් ඔය මම තුනට සක්මන් කරන්න හදන කලාවේදී සතිපාස ලැබුම්. එක එක්කත් මාව දන්නේ නැහැ. ඒ කඩාගෙන එනවා. ඉන්නේ වල් බූරුව වගේ. මම කියන කීමේ සතිපාසේ ළමයිනේ පොලිමට එනවා ඔක්කොම පොලිමට එනවා කිව්වන් ටක් ගාලා සර්ලා ඉන්නවාද කියලා බලලා පොලිං ගෑර මම කියනවා සක්මනේ ධාරේ තියෙන්නේ. මම කියන ඕක දිගේ පොඩ්ඩක් අපි සක්මන් කරමු. ඉතින් 10 15 දෙනෙක් නගිනවා. ජේ කාපෙට පස්සේ කයින්ද මම කියන දැන් ගිහලා පස්සෙන් පස්සට යන්න. අරුණ්ඩ කොට්ට ගෙනියන්න වතකට සර්ුත් ඇවිල්ලා බලනවා මේ ස්වාමීන් වහන්සේත් එක්ක උදෙල්ලම් කර කර ඉන්නේ. පිටිපස්සේ පිටිපස්සේ ඊටපස්සේ ඊට පස්සේ උන්ට මේක බලන්න ආසයි. මේ ඉස්සරහට යන්නේ කොහොමද? පස්සට යනද? පස්සේ කකුල තියලා මේක ටච් කරන්න එපා. රේල් පීල්ල වගේ. ආනෙම කරනකොට බලන්න අපි ඈත බලන්න යනකොට කකුල් දෙකේ මොන මේ සමவாயක්ද යන්නේ කියලා හිතා ගන්න බෑ. ඒ දෙපාසතාගේ මේ කකුලෙන් ගන්න සංඥා ටික නොසලකා හැරීම නිසා යන්නේ අපායට. ඒක දැනගෙන ගියොත් යන්නේ නිවනට. තව දවස් කීයක් වැඩි නේද? අද යනවා. කැමති නෑ ඉන්න කැමති නෑ අර අර අර ගෙදර ගිහිල්ලා අර මේ උම්මලකටියක් එක්ක පිළිඋඩුවක් එක්ක බට්ටියක් කාලා ඊ ආසාව තියෙන. මිහිරියට දෙන්නේ නැහැ ඉල්ලුවක් දෙන්නේ නැහැ පිළිහුඩු. නැද අම්මයි කිරිබොන් දැන්නේ. ඈ අනුන්ට පච උගන්නන්න. ඉතින් මං කිව්වාම ඉතින් ඌවා කිව්වම මයිත් එක තරහ වෙනවා. අනුන්ට පච උගන්නලා මං අහනවා ටීචර් කෙනෙක් දැපුවම කී දහහක් නොම කරලා තියෙනවද කියලා. <laughs> ටීචර්ලා බඩිනවා මට. මිනිස් වාන්ත අපි පණේ පා කියලා තමයි උගන්නේ. මං කව පණේ පායි කියලා ඕනේ කිව්වත් උඹලා දන්නේ නැහැ නේ උගන්නන්න ඕනේ. බලමු මේ සැරේ උගන්වන්න කියලා කොච්චර වැටලෙනවද කියලා. උගන්වනු ගන්න හැම කාරණාවකදී වැටලෙනවා. මම <laughs> කියන්න ඕ කොල්ලන්න නෝ කියන්න ඕ. ඇයි මේක මම වෙරිෆයි කළා නෑ? කවුද පාත්‍ර ජනතාව? කීයද පැවිද? ඉගෙන ගන්න. ඉංග්‍රීසි. නෑ ඉංග්‍රීසි උගන්වනවලු ඒක භික්ෂුන් වහන්සේලාට වෙනම ආදා මේ අධ්‍යාපන ක්‍රමයකුත් තියෙනවා. ඉතින් කොහමද ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න ඒක හරි වටිනවා. මම කියන්නේ මේ සුද්දට සැලියුට් ගන්න නෙවෙයි. කාරණාව කාරණාව දැනගන්න. හැබැයි ඉගෙන ගැනීමට හරි බාධායි විපස්සනා. ඉගෙන ගන්න හැම වෙලාවෙම චෝදනාවක් එනවා ඇතුලෙන් මේ මොකක්ද මේ කරන්න හදන්නේ කියලා. එහෙම කරන්නේ නැතුව ඉගෙන ගන්න ඕනේ. ඒ නිකාර තීත්ත වේතක් බොන්නා වගේ බුලත් ටිකක් කන්නා වගේ විහිද කසායක් බොන්නා ඉගෙනගෙන අනික් කටියට කියලා දෙන්නවා. මම මේ කියන්න හදන්නේ මම මේ සුප්‍රබුද්ධ වෙලා බුදු වෙලා නෙවෙයි. අපි මේ ඉන්න ජොලිය දෙන්න මට ඕනකම තියෙන. කොච්චර සන්තෝෂෙද ඉන්නේ. එන ජොලියකට ඉන්නේ. අර ඊයේත් ආපු හාමුදුරන්ට මං කිව්වා ආපේ එක දවසක් ඉඳලා යන්නේ කියලා. ඊයේ කමටාන් සුද්ධ කරනලා හිටියා. දැන් උදේ ඇවිල්ලා වන්දනා කරලා ගියා ආයෙත් එන්නම් කියලා. මම ගොයින් භාවනා කරන පිරිසක් එක්ක ඉන්නේ එතකොට අපි පුදුම මේ ආදුනිකයින් ඔක්කොමලා ආදුනිකයින් හරි සතුටුයි ඒක. එක්කෙනෙක්වත් අයියා වෙන්නේ නැහැ, පැයියා වෙන්නේ නැහැ. ඉතින් අපි මෙතන නැත කරනවා අපි විනාඩි 25ක් විතර අරගෙන තිබුණා සාකච්ඡාවට වෙන ප්‍රශ්න නැහැ කියන උපකල්පනය මත ඉඳගෙන අපි යනවා මේ අනුමೋದනා ශීර්ෂයෙන් සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනාවට. එත්තාවත ආචගම්මේහි සම්බතම් පුඤ්ඤ සම්